සයි ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි අපි මේ නීවාසික උපාසක මහත්වෝ සම්බන්ධ කරගෙන හැම සෙනසුරාදාම චාරිත්‍රානුකූල පවත්වාගෙන ධර්ම සාකච්ඡා සඳහා යදත් වෙලා ප්‍රමිලා තියෙන අද සෙනසුරාදා අපි මේ සඳහා අතමාර ඉඳලා නමේ දක්වා කියන පැයකමාර කාලයක් ගණ්ඩායි චාරිත්‍රය පවත්වාගෙන ඉල තියෙන්නේ ඒ කාලය ඇතුළත මුල්ම විනාඩි ස්වල්පේ අපි විවස්ථාව සීපත් කර ගැනීමට ගත කරනවා ඊගාවට වාරකමුචි ධම්පද ගාතාවක් අරගෙන ඒක විග්‍රහය තුළින් යොසු සාකච්ඡාවට කොට බාධා ගන්න. ඒක ඒ සභාවේ සම්බන්ධ නායකය මන අපේ පරිදි ඒ කාලේ ගත කරන්න පුළුවන්. අදත් ඒ චාරිත්‍ර තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ යන මුල් මාංකයේ වශයෙන් අපිට තියෙන විවස්ථාවේ යෝගාශ්‍රම කතිකාවතේ මුල් අර්ධය සිහිපත් කර ගැනීමයි. මේ සියලු දෙනාගේම දැන ගැනීම පිණිස මම මේ කියවනවා.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 ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී ශාසනික අදහසකින් තොරව ශාසන පරමාර්ථයන් අදාළ සද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු භික්ෂුණීන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශ ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නොනැති ආධාර කාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මේ යෝගාශ්‍රම සංස්ථා සම්පූර්ණ විය යුතුය ශික්ෂා සාජීවෙන් සමානෝ සමසම්භෝග පිටසක් වූ මේ නිත්‍යාචාරයේ ශිෂ්‍ය සමූහය ප්‍රතිපත්තිය පිළිබඳව විවිධ මතභේදයන්තරෝ සම්මෝධමාන පිටසක් විය යුතුය මෙම උදාාර ව්‍යාපාර හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන් අතුලත් කොටගත යුතු හේයි මෙහි කරන සෑම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ විනාශකම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේින්ද තේින්නුත් මාර්ථි වැළෙහි යාමට කරුණු පැන්නේ හේින්ද සමාන ගතිය චිරිත් චිරිත් තිබීසක් විය යුතුය. ඊ පැවිදි කාවිසුන් වත සමාගේ මාත්කම් උසස් කොට දක්වා මාත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂුන් යොදා කරන පින්කම් වලට මේ භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මේ පැවැත්වෙන අධ්‍යාපනක වෙන බාධක කිසිම පින්කමකට හෝ උත්සව ආදියකට මේ පිස සම්බන්ධ නොවිය යුතුය. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියේ සරලම සෑම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයි යෝගාස්මා යෝගාශ්‍රමයන් හිදී යෝගා යෝගා ව්‍යාසාශ්‍රමයන්දී යෝගාශ්‍රමයන් හා සමාන පැවැත්ම දිරු කළ යුතුය. නියම කල්යාණ අධ්‍යාසයෙන් උත්තමාර්ථය ලබා ගැනීම සිදුවන හේයි පිරිසුදු පැවතුම් දිනු කරමින් කොහොන්කම් වංචක බව චාටුකතාදී සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේවකෝ රාජකුමාර පංචමානි ප්‍රධානංග්‍යානි ඉද රාජකුමාර භික්ඛු සද්දෝ හෝති සද්ධාහිතාගතස බෝධි ඉතිපිච්ඡෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ කුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පා බාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගාහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මජ්ජමාය ප්‍රධානක්කමාය අසටෝ හෝති අමායාවි යථා භූතං අත්තානං ආරිකත්තා සත්තරිවා විඤ්ඤෝසෝ සබ්බපචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපාදාය කාමවා දල්ලපරක්කමෝ අනික්කිට දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤමා හෝති උද්‍යත්ත කාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියා නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා හිමානි කෝ රාජකුමාර පංචපදානං ඥානි යන මජ්ක්‍ධිමනිකායේ බෝධිරාජ සූත්‍රයේ සඳහන් භාවනාන යෝගී භික්ෂුකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා මේ සම්පූර්ණ උත්සාහ වැඩි යුතුය. පබ්බාජෙන්තෝ විසෝදෙත්තා පබ්බාජේත ඊවදාලෙන් පැවිදි ලබා ගන්නට පැමිණිය වුණුවොත් ඕකන මනාදැනීමක් ඇති කර ගැනීම ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා. එයින් සමත් වූ දස සීලා සීලයක පිහිටුවා වණ්ඩ පලාසික වශයෙන් සුදුස්තනක නවත්වා එරණ බණ දානවත් පිළිවෙත් පූර්ණ ආදී පුහුණු කරවා පරීක්ෂණයේ සමර්ථ වූවම පැවිදි කළ යුතුය. මහාන කිරීමට නුසුදුසු ප්‍රවෘත්ති දෝහාදීන් හෝ ಗುಣ පින් නැති අනුවන සදහ නැති කුසීත කම්මාදී අභාග්‍යකින් යුක්ත වූවන් පණ්ඩපලාස පන්ති නිවත් කළ යුතුය. ಜಾති ભેද කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් සංයමයක් පහළ නොකරගත යුතුය. යමක ඇසුරෙන් කුසල් පිළි අකුසල් වැඩේ නම් ඒ බඳු කවරකෝද ආශ්‍රයන කුලේතු බව වදාළෙහි කපකරුකමට හෝ පරිවිගමන ගන්න ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලාචී පිසුකේ ලාචී ධර්මයන් වෙනසී ආයකේයින් පරීක්ෂාකට බාහිරගත යුතුය පිටතින් මේ අභ්‍යාස ලැබීමට පැමිණෙන හෙරණෝපසපන් දෙකොටස පිළිබඳවද මනමින් කරනු ਵਿਚාරාම සුදුසු බාහිරකාරාදී නැති විට මැතුලත් කරගත යුතුය පිටතින් හෙරණ නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් අල්ලීකරම උපසම්පදා වෙන්න යෝගාස මූලාසනේ ප්‍රධාන අනුසාරක මායින් පරණ කිසිම අතුලත් කරගත යුතුය. නානම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මපි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනන්තාය සංවත්තති යතයිදං භික්කවේ පාපමිත්තතා. යයි වදාළේ සරණාර්ථයට හේතු පාපමිත්‍රාශ්‍රය. විෂකුරු සකුන්නේ බහැරකොට සුද්ධාසුද්ධේ සංවාසං කප්පයවෝ පතිස්සතාය වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයන්හි පීඨා ධර්මයෙහි පීඨා බඳු ලංජී සමගම ධර්මාමිෂ සම්භෝග යදී යුතු කාලට සුදුසු පරිදි සිකපත මැටීමට කිචුවට කිසීටක් නොලැබෙන පරිදි සත්ත්ව සතික සංගායන පංච සතික සංගායනාදී තබවදාල සංගණ්‍යත්‍ය සීකොට කුඩාමාත් කිසි සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂයේ ප්‍රාතිමෝක්ෂ සමර සීලය රැකිය යුතු ඉන්දිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්චිකුම් සීලයේද හොඳින් අසා බලා දැනගෙන කිකී වණ්ඩං යනාදී ගාථා වලින් දක්වන පරිදි හොඳින් රැකිය යුතුය පත්තං පරිපූර්ණතෝ න සීලං පරිපූර්ණ ආදී ධර්මයන් සීකොට තේර මජ්ක්‍ධිම නවක හැම භික්ෂුන්ම කුතුමා සීලවත් පිළිවෙත් හොතින් දැනුගෙන අනතිමානීව අනලස්ස සම්පූර්ණ කළ යුතුය. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතු. ආ කෝණාදී වංක ප්‍රතිපදා පිළිබඳව දක්වන කරුණු හොඳින් දැනුගෙන. තලදඬු කතිය කොහොන් කොහොන්වත් නොපුරා සාන්ත දාන්ත වූ ජුගටපන භාවය පුරුතුකල යුක්තා කම්මැදීන් බණ කීම් ආදී අසා කටයුත්තා හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරේ පරිදි ඒ දැයි හෙදී යුතුය. නිද්දාරාමතා, භස්සාරාමතා, කනසංගනිකාරාමතා ආදී සාසන පරියානිතර ධර්මයන්හි නොයදී ත්‍රිතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දර කතා වස්තුලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමේ යෙදී යුතුය. දිනක් පාසා දස ධම්ම සූත්‍ර, අනුමාන සූත්‍රාගත කරුණු හොඳින් දැනගෙන නිතර මෙනෙහි කළ යුතුය. පරියාප්තියෙන් වෙන්න ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසනත්වයේ වඳවනෙහි ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පරියත්ති ධර්මයේ උත්සාහය පරියත්ති ධර්මයේ උත්සාහනේද ධාරණයද කළ යුතුය. ප්‍රතිදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදී සුදුස්සේ සලකා. අනනුලෝමික ගී සංසර්ගයේ සිදුනෝන සේද. කුල දූෂණ ආදීට හසුනෝන සේද. ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. මේ කියවන්ටේ තුනේ අපේ විවස්ථාවේ මුල් අර්ධයයි 54ක් අංක වලින් 26ක් කියවන්ටේ තුනා 26 ඉඳලා 54 දක්වා ලැබෙන තැනට අපි කියවනවා කියන සිහිපත් කිරීමත් එක්කම මේ විවස්ථා කීමේ අංකෙ මෙතන සමාප්ත වෙනවා අපි බලාපොරොත්තු වෙන ධම්මපද ඊගාව ගාතාවක් ඉදිරිපත් කරගෙන එමත් මේ ධර්ම සාකච්ඡාවට පාරාරයි කියලා. ඊළඟට වහකින් ඉන්න තැනත්තා නවකයේ ප්‍රාණය කරව සරත් නෝර නක්ඛිජානං අපඤ්ඤස්ස පඤ්ඤානක්ඛි අජායතෝ යමි ඥානං ච පඤ්ඤාච සවේ නිබ්බාන කන්තිකේ අනනය අපඤ්ඤස්ස ඥානං නක්ඛි අජායතෝ පඤ්ඤා නක්ඛි යමි ඥානං ච පඤ්ඤාච සෝවේ නිබ්බාන කන්තිකේ වාචය අනුනයාට ධානයක් නැත ධාන නොදන්නාට නුවණ නැත ධානක් නුවණක් ඇත්තා නිවන ළඟමය නැත් ධන නැත්තාට ධානයක් නැත ධාන උපදවන විරහ වේදන නුවණ නැත්තාට ධානයක් නැත ධාන නොදන්නාට තන නැත විත නිදර කර ගැනීමෙන් ධාන නොදන්නාට සතරදාම් සත්‍යඥානය නැත යමෙකු කෙරෙහි ධානයක් සලක් ඇද්ද ධ්‍යාන වැඩිමින් හිත එකඟ එකඟ කර ගැනීම සතර දහම් ඇති කටිය ගන්නවා නුවණක් යන දෙක නම් ඒ තනත්තා එකතියෙන් නිවන ලබන්නේ සතර කයින් විතරව ලැබිය යුතු නිවන සත්‍ය වහා ලබන්නේ අපඤ්ඤස්ස තනත්තා හද තනනම් කර්ම නොකරනු පිළිස්සා ගන්නා නොනේ ඥානං නැති ඥානෙක් නැත ඥානම් සිත එකඟ කර ගැනීම හා වැඩි යුතු පිළිවෙත්ය අජායතෝ ධ්‍යාන නොඩන්නා හද හිත නිසල කරගැනීම සඳහා පිළිවෙත් නොදැන තැනැත්තාහදය සංඥා නැති ඇන නැතත් නම් අනිත් නිර්වාණ සංකේතය නිවන ළඟමය හිත එකඟ කර ගැනීම සඳහා දහන වැඩිමේ හා විදසුන් වෙන්නේ යෙදී වෙනවදින යමෙක් වේනම් වේතනක්කා වහා සසර ගහින නිතරවණයි නිවන ළඟමය සදහන් නිදානය සදහන් සදහයෙන් දහම් ඇසු මහ උගතිය නාන්තියක් මහන්ද කරබ අවන්තියම් දලමෙහි කුරරදාන වල ඉතුරුමත් වූ සෝනම් මිත්‍ය ග්‍රහණින් වෙසේ බොහෝ කෙලක් පතන ආභරණයක් කනකරන් දින හේයින් කුටි ගන්න සෝනමින් හැඳුනමි එකල හේනුවර පවත්තනම් පවෙහි වැඩදෙන මහා වච්චානම් මහා කෙරුණම් ගෙන් දහම් අසා පැහැදුණු හේතු නිසා උන්වහන්සේ ළඟ මානව වතපිළිවෙත රැඳී දහම් ගැන උපසම්පද ලැබෙ වෙසේ සෝන කෙරුන්ගේ මහා මල් මහා වැටි සිය පුතුන්ගෙන් වනාසන කරන තිබෙන මහා තනන්ට දන්තුකා ධම්මහන සරසා රැස් සියමාණිගේ කෙල්ලක් පමණක් නවතා බොහෝ දෙනා තම දුක වනාසනෙන් නිදී කලක සිට නාමතියක් පාන සරුණක් මේ මහා වෘතියේදී විසර්ජනයේ සරවැඩීමට අවසරයක් සොයමින් සිටිති වෘතියේ නැටවන්නේ නිසා සරුණට කිසි දවසක අවසරයක් නොලැබුණි වෘතිය දහම් නැස්මට ගිය බවවසා එදා රෑ සරු මාළිගයට ඇවිත් ආහාර හේගව සහ මහණිවරට යතොත් මරණාදහසින් සොරදෙතුවා ධම්මාර්ථවත් උවැතියලා නිම්ම හිඳගත්තේය. කෙල්ලම් ධම්මාර්ථවත් වනාසමින් හිඳි උවැසියගේ කණ්ඩ සමුදා මෙසේ කිවි. ඥානියෙහි බොහෝ දරු මාළිගයට වැඩ වනසති උවැසිය යන්න යන්න මාසන බණ්ඩ බාධා නොකරන්න කෙල්ල නැවත නැවතත් පැමිණ උවැසියගේ කණ්ඩ කොඳුරා ඥානියෙහි මසුරණු ක්‍රීඩී සාත්‍රණු කරගත්තා. උවැසිය යන්න යන්න නැවතත් මෙහි එන්නේ එපා. සොරු සිය සොරු සොරු සියලු ගණන් ගැන කියක් කම් නැත. මම සියල්ලටම අදනා දහම් ගණේ ලබමි. මා වේදී මරණ අදාකින් ළඟම සිටි සොර දෙකලා අහෝ මෙබත් කණිත්‍යගේ ධනය සොරා ගැනීම ඉතා නුසුදුසුයි ඉතා වහතු සොරාගත් ඒ ධනය තුමුසේ ඒ තන සම්බව සොරුන් කඩවලින් දහම් වලට ගියේය. සොරම සැලසුන දෙක දහම් දෙකින් නොමින් කලම සොරු නවජී දෙනම දහම් වලට පැමිණියාහ. සෝර පෙරුමාහසේ වනාදාර අලුනේ පින්නාම අනුමෝදන් කරවුවා. එවැලේ සොරදුතුරා ඒ තරුණ ඉදිරියේම මහලු වැසියන්ට පැමිණ වැඩහෙව මෙසේ කීයේය. සොරදතු දෙතුරා මහලු වැසියනි සමාවන්න සමාවන්න වැසිය කුමක් නිසා සමා අයදිනෙහිද කුමක් කෙරෙයිද? සොරදතුරා මම ඔබතුමීගේ ධනය කැර ගැනීමට සලසා සොරුමිය දායකී තේපුවතා සහ ඔබතුමී මාලිගාවට යති ස්මරණාද අතින් ළඟමින් ඉඳ යතිනි. විකින්ක කෙල්ලයි කී වචනාසා ඔබතුමී කෙල්ල පළවා හැරීම නිසා දහම් දානමේ දහම් දානම සියලු දානයට වඩා අගණේයයි කී නිසා සුගතිමියගේ ಗುಣ සලකා අපරාධ දානය තුබු කරනවම තමා සමාදර ගැනීමට පැමිණීමේ කීවේය ඉවසිය ඔවුන්ට මෙත්සිතින්ම සමාව දුනි පසුව ඒ තරු 900 දෙනම සෝර දෙනු මහන්සේලාට මානව දාම් හදාරුම් කොට නොපමාව අතපියක රඳාහ ඒ 900ක් දෙනා මහන්සේ කමඨාන් ඉගෙන ඒ මහා කණිමුදුනකට වැඩ වෙන වෙනම රුක්මුල්ලි ඉඳගෙන නොපසුබටව සමතරන් වැඩති. ඒ නවතිය දෙනා වහන්සේ පෙර කර පිහිටි අය වෙති. දෙව්රම් මෙහෙර වැඩ සිටි බුදුදහම ඒ නවතිය දෙනා මහාවනේ මහාවනේට වැඩ කමඨාන්නේ සිත ලැබු සිත ලැබු කයුරු දැක රස්කඳ වීදුවා ඉදිරියේ වැඩ සිටි සිත කරන දේශනාවක් මේ දැක් වූ නවදයෙන් බණ වදාළසේක ඒ නවතිය දෙනා වහන්සේගේ චරිතයට අනුකූල පරිදි වදාළ නව ගවයෙන් නව ගයෙන් මුල් ගය අසා 100ක්ද දෙවන ගය අසා 100ක්ද තුන්වන ගය අසා 100ක්ද සතරවන ගය අසා 100ක්ද අස්වන ගය අසා 100ක්ද සවන ගය අසා 100ක්ද සත්වන ගය අසා 100ක්ද අටවන ගය අසා 100ක්ද නවන ගය අසා 100ක්ද මෙසේ නවසිය දිනා වහන්සේම රහත් ඵල කලින් කලින්සේක කියන ගාතන ගාතන කියන්නේ නමේ නමේ කියන එක. ඉවරේ තව කාට විදියට ඉඳලා ඉන්නකට කතා ඉස්සෙල්ලා. දෙකයි හත් හත් හත් අපි අතරම පෞගේ වාර 9ක් විතර වගේ ඕකම කතා කරේ අර ආශිවිචෝපන සූත්‍රය දවස් දෙකක් කනේ. ඒකට දිගටම ඉනිදාන කතාවක් අහලා තියෙනවා. ඒ ඉනිදාන කතාව නිසා පරණාව කට්ටිය නම් ඒක චරම අලුත් දෙයක් නෑ. ඒක සඳහන් කරලා තියෙන්නේ අර ධර්ම දාණය ධර්ම ධර්ම ලාභය අනිත් ලාභ වලට වැඩිය තලකලා කටයුතු කරන එක ඒක අර මේ කීප අවස්ථාවක සඳහන් වෙලා තියෙනවා සාසනේ සර්වචනාංශෙත් එක්ක නැත්නම් ඒ සර්වචන සාහිත්‍යත් එක්ක මේ කාලෙත් එක නොවෙනා නෙවෙයි මේ බණට හිත ගියාට පස්සේ කැළලා ගියාට පස්සේ අර ලෙඩක් වුණත් ඥාති විශේෂණයක් වුණත් වස්තු විශේෂණයක් වුණත් ඒ ඔක්කොටම අතරලා ධර්මයේ තියෙන කාන්දන් ශක්තියක නිකාන්ත ශක්තියක් කියලා කියනවා ආකර්ෂණයට වැටෙනකොට පස්සේ අනිත් ඒවා සේරම නිකන් මොනම තාලකින්වත් ගණන් ගන්න දෙයක් නැහැ. ඔක්කොම කොහොමඩක්වත් මේ බැහැමින් පවතින අසුචි වලක් වාගේ, පණු වලක් වාගේ ඔය නලිය නලිය තියෙන දේ හැම වෙලාවෙම දැවිලි තමයි තියෙන්නේ. මේ හොදාගෙන ඉන්න වෙලාවේ ආයෙ ඕකට බහින්න ඕනේ නැහැ කියලා හිතන වෙලාවට රත්තරම්මුතු මැලි කියනවා එච්චර ගණන් ගන්නේ නැහැ. ඉතින් මේකෙදි මේ මේකට කියන්නේ පරිත්‍යාගය කියලා. මෙන්න මේක තමයි මේ දස දාන වස්තු පරිත්‍යාගයේ ඒ දානෙට වැටෙනවා. ඒකේ නිවන් ලකුණකුත් තියෙනවා. සීලය කියලා කියන්නේ අනුන්ට දුක් දෙන එක අතහැරලා දාන. අභය දානයි කියලා කියනවා. දානවලින් අභය දානයි. ඊට පස්සේ සමාධියේදී අපි නීවරණ ධර්ම ටික දෙනවා. ওই ටික තමයි අපි සංසාරේ පුරාම කර තියාන ඇවිදින්නේ. මගේ කියාගෙන, මගේ මතය, මගේ රුචිය, මගේ මනාපේ, මගේ මේ පක්ෂේ එනවා තමයි මොනවා හරි කියලා ඔය තමයි වань. සාමාන්‍ය අනිත් ටික දුන්නත් ඕක නම් දෙන්නේ නැහැ. ඒ අරගෙනම යනවා. ඒ තරමටම ওই නීවරණ ධර්ම ටික හැබැයි ඊගොමි දෙන්නේ ඒව අල්ලන්න පුළුවන් දෙවන්නේ තමයි චින්තනයක් පමණයි. නීවරණ ඔච්චර කරදර කරාට පුදු චින්තනයක් පමණයි. ඒ නිසා නීවරණ කරදර එන්නේ අර බරපතල කරදර නැති අයට. ගා කරදර තියෙන ඔය හීනමානෙන් පේන වස්තු විශේෂ ඥාති විශේෂ වලින් නීවරණ ප්‍රශ්න මොනවා කරන්නේ අර ඊටත් පල්ලෙහා රාම මට්ටමෙමයි තියෙන්නේ වීතිකම් මට්ටමයි තියෙන්නේ. නීවරණ මට්ටමට එන්නේ යම් කිසි ප්‍රමාණයක් පින් කියන අයට. හැබැයි පුදුම විදිහට මේ මතය අල්ලනවා. ඒක හරි පුදුම හිතනවා මේ කොච්චර පින් තිබ්බත් කොච්චර අවබෝධ කළ ඥානයේ සද්ධාව සමාධි ප්‍රඥා තුනත් ඒ මතේ ගලවන්න බෑ. ඒක නිකන් මේ අබ්බැහියක් වාගේ ගස් නැගින මිනිහාගේ ඇඟි ගස්කද කියලා එකක් තියෙනවා. විලවුන්ගේ තියෙන විලා ගන්න කියලා කොච්චර නැවුවත් ඒක යන්නේ නැහැ. මනුස්සයාගේ තියෙන ජීවන සුවඳ කියලා එකක් අත් ඒකට ඉච්ඡාම ප්‍රයත්නස වෙනවා. අපි කඩන්න නැතුව ඉන්න දාට විශේෂයෙන්ම ඔය මේ මේ ගලහබත් එකේ තියෙනවා. මේ මුලින් දෙවන මොනසොන ඉන්නේ. ඒ බස් එකේ ඉඳගත්තාම බස් එක අද්දන්න තියෙනකොට එනවා. පුදුමාකාර ජීවන සුඛයක් එනවා. ඒ කොච්චර නෑවක් කෙරුවත් යන්නේ නැහැ. අන්නේ තමයි නීවරණ ගන්න මේ මනුස්සයා කොච්චර කෙරුවත් යන්නේ. ඉතින් මේ නීවරණ තියෙද්දිත් හරි අමාරු බණක් ගන්න. ඒ මනුස්සයා බණහනකොට හුඟක් වෙලාවට ඔය සාමාන්‍ය දේවල් වලට යට වෙනවා. කියන්නේ වස්තු විශේෂණ ඥාති විසර ආරච්චිලොත් එimhe උඩ බැනගෙන යනවා ඒක ගැන කියනකොට අපි කඩපුරුන් දෙවියන්ස කියලා දෙන අන්න ඒ වෙලාවේදී ඒ මනුස්සයාට හිතෙන්නේ මේ බන යනවා ඒ වුණාට ගෙදර මොකක් හරි ප්‍රශ්න නැත්තම් දතේ එකක් වන් නැත්තම් නිදිමත වෙන මොනවාරි ඒකට යනවා ඒකට එයා යන්නේ ඔය බන කණ්ඩද මොනවද ඔය කොච්චරක් කාරවන්නේ කියලා බන කණ්ඩද කියලා බන පැත්තක දාලා ගෙදර යනවා ඒ ඒ නීවරණ පැනලා නම් කිසි වෙලාවක අනුසය කෙලස් වැඩ කරනකොට මෙතෙක් කලම අපිට හම්බෙච්ච හැම අවස්ථාවෙම අපි වස්තුව ඉස්සරහින් තිබ්බේ ඥාතිනු ඉස්සර තිබ්බේ රුචිය ඉස්සර තිබ්බේ ධර්මයේ නෙවෙයි දැන් ඒ දවසවල මට බණ කන්නද කියලා දැන් ඒ අනිසේරම් පරිත්‍යාග කරලා මොන දේ ආව ධර්මයේ දිහාට අදිනවද කියලා ඡාග කියලා ඒ කියන්නේ ත්‍යාග කියන වචනේ පරිත්‍යාග කරන පාවිච්චි කරනවා පරිත්‍යාගය කියන වචනේ. ඒ නිසා මේ ත්‍යාග කියන වචනේ දානෙත් තියෙනවා, සීලෙත් තියෙනවා, සමාධිත් තියෙනවා, ප්‍රඥාවෙත් තියෙනවා. ඒ නිසා සරුවචනන්සේ නිවනටත් නමක් දීලා තියෙනවා. ඡාග පටිනිස්සග්ග මුක්ති අනාලේ. ත්‍යාගය අතහැරීම, මුදා හැරීම සහ ආලේ නොකිරීම. දානෙටත් ඔය වචන සෙට් එකම පාවිච්චි කරනවා. ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලේ. දානෙ දෙන්නේ දස දාන වස්තු අල්ලන්න පුළුවන් දෙයක්. දැන් මේ ලෝකයා දානෙ කියලා හඳුනන්නේ ඔතන තමයි. ඒ දානෙට වැඩි හුඟක් වෙනස් අබේ දාන. ඊට වැඩි වෙනස් මේ නීවර ටික පිට දාන එක. ඊට තියෙන අමාරුම තැන තමයි ඒක තේරුම් අරගෙන මේ හැම වස්තුවක්ම දීමෙන් අපි යම් බලාපොරොත්තු වෙනවා. වස්තු දස දාන වස්තු දීමෙන් කාම සම්පatti බලාපොරොත්තු වෙනවා. අබේ අබේ දානේ දීමෙන් අබේ බලාපොරොත්තු වෙනවා. බයනතු ජීවත් වෙන්නේ. නීවරණ නැතිවීමෙන් ධ්‍යාන සෝකේ දිට්ඨම්ම සෝකේ බලාපොරොත්තු වෙනවා. ප්‍රඥාවට විතරක් දීලා දාන්නේ යමක් බලාපොරොත්තු වෙන්නේ. විචාය වෙනස. ඒ දෙකදී නිවන බලාපොරොත්තු වෙන නිවන කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. ඒ නිසා කලාතුරකින් අන්තිම තමයි කෙනෙක් ඒ දාණය උත්තරම දාණය දෙන්නේ. හුදු දීල දාන විතරයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මේ උපාසකම්මේ තිබිලා තියෙන්නේ. ඒ දීල දෑම සාමාන්‍ය බුදු කෙනෙක් ඔකට සාදු කියන්න ඕනේ. හොර දෙටුවක් පවා සාදු කියනවා. ඒක හොඳට තේරෙන්නේ හොර වැඩකම් කරන අයට. විමර්ශන මොකද වෙලා තියෙන්නේ නැතර මේ දැන් අපි නම් කරන්න හදන්නේ මුළු ජීවිතේම හම්බ කරපු ටික නැති වෙච්ච දවසේ අනේ පා කියන රණ්ඩු කරන එක නමුත් මේ මනුස්සයාට උරුම්ගේ පේන්නේ අපි 700ක පළවෙනි වැඩේ මේ මාස ගණන් අවුරුදු ගණන් ප්ලෑන් කරලා ගහනවා. ඒක අපි හිතුව හොරෙන් ගහනකොට මේ අම්මා යටපත් කරන්නේ. මේ අම්මා හොඳටම දන්නවා. එන්නේ නැහැ. එතකොට යුද්ධය එතන පරාදයි. අන්න ඒ පරිත්‍යාගය තමයි අපි මේ ටික ටික ටික ටික පුරුදු කරන්නේ. එතකම්ම අපිට ඔය බණ කණ්ඩද කියලා මොකෙදි හැමදාම ඉතින් ඕක බණ යනකොට ගණන් ගන්නෑ. ඒත් අර නිවනට යොමු වෙන බණක් අහපු දවස වෙනකොට ඒක වෙනස තේරෙන්න පටන් අර ගන්නවා. මේ ධර්ම දානයේ තියෙන ලාභය නිසා අපේ තුර සංසාර ගමනේදී සිටින්න මෙන්නේ ආමිෂ පැත්තේ ඉඳලා නිරාමිෂ පැත්තට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් සීල සමාධි ප්‍රඥා වශයෙන් පිරෙනවා දාණයමත් අර්ථයක් තියෙනවා. ඉස්සලා අපි වස්තු දෙනවා. ඊගාවට අබේ දෙනවා නීවරණ දෙනවා අන්තිමට ධර්ම දාණය ළඟා කර ගැනීම සඳහා සිළු දෙක අප කරනවා කියන එක ඉතින් මේක පේන්නේ නිකන් සුජාන වහන්සේ ඉන්න කාලේ විතරක් කලාතුරකින් වෙන දෙයක් කියලා. දැන් කාලේ නම් කොහොම කොයිද 700ක් ගෙට හොරු ආවයි කියවනම් එහෙම. හැබැයි දැන් කාලෙත් එකක් තියෙනවා හොරුවක් 100ක් ගියානම් ගිහලා වෛද්‍යයක් දෙන්න බෑනේ. ඒත් යන ගතියක් තියෙනවා. ඔතෙන් ගිහිල්ලා වැඩක් නැහැ. දැන් ඔතෙන් ගියොත් එම් වෙන්නේ මැරෙන්නද වෙන්නේ කනේ. ඒ ඥානවන්තකමට නොවන ගතියකුත් තියෙනවා. ඒත් හොඳම ඉන්ටෙලිජන්ස් සර්විස් එකෙන් එන්න ඕන පණිවිඩේ දැන් ගියාට වැඩන්නේ යන්නකොටම මේ හොරාම මෙතන පිය බතන. යන්න නැගිනකොටම හොරා මෙතන බසනවා. අරගොල්ලෝ 700 අඩු ගන්න 300ක් ඉන්නේ ගාඩ් එකේ. ඒක නිසා යන්නෙත් නැහැ. මේ යම ගිහලා තියෙන ඒකට නෙවෙයි කියලා මට නම් හිතෙන්නේ. මේ යම ගිහලා තියෙන කියනකොටම අර ත්‍යාගයේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක අපේ හිතන තරකයි ඒක මේ ලෝකේ කලාතුරකින් සිද්ධ වෙන දේවල් නෙවෙයි. හැම කෙනෙක්ම නිවන් දකින්න ඉස්සෙල්ලා වගේ සිද්ධියක් වුණත් නැතත් උන්වගේ පරිත්‍යාගයක් කාය සහ ජීවිත සම්බන්ධ සිද්ධය. ඒක වෙලා නැති කෙනාට ඒක හිතා ගන්නත් බෑ. වෙච්ච කෙනාට මේ මිනිස්සු කොහොමද රත්තරන් වලට මේ ධර්මය අතහැරලා යන්නේ කියන එක හිතා ගන්නත් බෑ. ඒ තරම්ම ලොකු පෙරලියක් මේ සම්මත ලෝකේ අතහැරලා පරමාර්ථ ලෝකයට යෑම සිද්ධ වෙනවා. ඉතින් ඒකදී මේ මේ කතාවේ මේ ගැම්ම තියෙන්නේ ඒ අම්මා ඇති කරපු අලුත් වේදිකාව මත මේ 900ක් හොරු ආදන්නා කියලා පාඩ පරිවර්තන වීමයි වටිනා සිද්ධ වෙලා තින්නේ. ඒ කියන්නේ උරුපින් කරපැත්තෝ කියලා හසුනට පස්සේ කියනවා. ඒ වගේම සර්වචනංච හරියට එක එකනට මෙතන සර්වචනංච කමටහන් දෙන්නේ සෝන හඳුරන්නේ බණ. ඒකෙත් ඔය ඉස්සර තිබුණු මුළු රාත්‍රී පුරා කරන බණවල සංසිද්ධියක් ඔය තියෙන්නේ. පැයක බණක ඔය දෙල්ලම කරන්න බෑ. පැය බණ වෙනකොට ගේ කඩලා ගිහිල්ලත් ඉවරයි. දැන් අර වගේ නටන බණ, සූවිසි බණ, කවි බණ, ආසන දෙකේ බණ කීක මුළු රෑම මිනිස්සු පන්සලේ. නිසා හොරේකට plan කරලා plan එක අතහැරලා ආයෙ බඩු කිහිල්ල දාලා ආයෙ පන්සල් දෙනකොට බලන්න. ඒතර සෝන අමුරන්න බණ කියන්න වෙලා තියෙනවා අම්මටත් බණ කියයි මොකටත් බණ කියයි. ඉතින් තා මේ ඇහෙන දීර්ඝ වැඩ පිළිවෙලා සරුවාත්‍රිකයක් තමයි බණ කියන්නේ ඉතින්. ඊට පස්සේ ගාථාවට ගියොත් මේ ගාථාව මේ සුද්ධ විපස්සනාට විරුද්ධව පාවිච්චි කරන ප්‍රබල ආයුධයක්. සුද්ධ විපස්සනාවේදී කියන්නේ ධ්‍යාන ඕනේ නැහැ. මේ සමතයක් සුද්ධ සමතයක් ඕනේ නෑ ප්‍රඥා කියලා. මේක පළවෙනි ගාථාව තියෙන්නේ නත්ති පඤ්ඤා නත්ති ඥාන අපඤ්ඤස. මොකද ගාථාවේ නත්ති ඥාන අපඤ්ඤස. පඤ්ඤා නත්ති අජායකෝ. අජායකෝ. ඊගාට ධානයක් ලබන්න බෑයි කියලා කියනවා ප්‍රඥා නැති කෙනාට. ඒ වගේම මේ ධාන නැති කෙනාට ප්‍රඥා ලබන්න බෑ. ඉතින් ඒ නිසා හොඳටෝ මේ ඡායති කියන වගේ සඳහන් කරලා තියෙන්නේ 1 2 3 4 කියන ධ්‍යාන. ඒ නිසා ප්‍රඥාව නැති කෙනාට ඒක ලබන්න බෑ. නිසා සුද්ධ විපස්සනා කියලා කියන්නේ එතකොට ඒක ලබන්න බැරි නිසා ප්‍රඥාව නැහැ කියන අදහසට ගන්න වෙනවා. සුද්ධ විපස්සකයට එච්චර සුද්ධ ප්‍රඥාවක් නැහැ. ඒ නිසා උපචාර සමාධිය විතර ලබන්න පුළුවන් කල්පනා සමාධියක් ලබන්න බෑ. අනිත් පැත්තෙන් කියනවා ධානය නැති කෙනාට ප්‍රඥාව නැහැ. ඒ නිසා අර්පණාවක් ලැබුවේ නැත්නම් එයා ලබන එක නියම ප්‍රඥාව වෙන්න බෑ. මේ යම් කිසි කෙනෙක්ගේ ප්‍රඥාවයි සමාධියයි ළඟ ළඟ තියෙනවනම් එයා ඉතින් නිවන ළඟ තමයි කියන එක මේ නැටකදී මේ ඔය බුද්ධාන්ති වෙලාවේදී බලවේග තුනක් ගුරුමෙන් මතුණා සුද්ධ විපස්සනාවට නැත්නම් විපස්සනාව ඉස්සර කරගන්න වගේ කියලා මොගොක් භාවනා ක්‍රමය මහසි භාවනා ක්‍රමය සහ ගෝයන්කා නැත්නම් උබකින් භාවනා ක්‍රමය ඒ මේ ඒ තුනේම හැබැයි කිව්වේ මේ දැන් වැඩි හරියක් භාවනාවට පෙළඹෙන්නේ අබෞද්ධයෝ ගිහියෝ. අර වගේ පැවිදි අරණ්‍යගත කට්ටිය භාවනා කරනවා වගේ නෙවෙයි අවශ්‍යතාවය දැන් මත වෙලා තියෙන්නේ මේ ඉල්ලුම තියෙන්නේ ගිහියත් අන්න ඒ නිසා එයාත් ගන්න ධ්‍යාන කරන තරම් සුදුසු පරිසර නැහැ. පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් විපාක. ඒකෙන්දී මේ මොගොක් සිස්ටම් එක ගියේ කෙලින්ම පටිච්චසමුපාදේ අභිධර්ම ක්‍රමයට මහා ශීක්‍රමයයි උභාකින් ක්‍රමයේ සුද්ධ විපස්සනා විද්‍යාව ඒගොල්ලෝ පිළිගත්තා පූර්ණ සමාධියක් සමත සමාධියක් පූර්ණ ධ්‍යානයක් අවශ්‍ය නැහැ. සමාධිය තිබුණොත් ඇති උපචාර මට්ටම. එයින් ඇති කරගන්න ගැම්මෙන් ප්‍රඥාව දිනු කරන්න යන්න පුළුවන් කියලා. ඊට පස්සේ දැන් මේ අවුරුදු පසුගිය දශකේ විශේෂයෙන්ම 1990 දශකයේ තුල තාම ප්‍රකටව අර බලවේග දෙකට විරුද්ධ බලවේග දැන් ගොඩනැගිලා තියෙනවා. ඒවා නිකන් මේ తాවකාලික බුද්ධ ආගම නවීකරණය කරන්න හදන දේවල් නියම බුද්ධ ආගම නම් පරණ තිබුණ එක ධ්‍යාන ලැබිය යුතුමයි. ධ්‍යාන වලින් නැතුව සමාධිය පන්නේ ලබන්නේ නෑ. සමාධිය බෝතලේ පොරොප්ප ගැහුවා වගේ සම්පූර්ණ වෙන්නේ නැහැ. පෙට්ටියක් හදලා පියනින් ගැහුවා වගේ සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා ඒයින් ලැබෙන ඔය උපචාර සමාධිය මත ලැබෙන විපස්සනාව ඒක නිකන් මේ වත ගැහිල්ලක් පමණයි. ඊළාවට වත ගන්න විතරයි. ඕකෙන් ලැබෙන ධාන, ඕකෙන් ලැබෙන මාර්ගඵල හෝ රහකම එච්චර සම්පූර්ණ එකක් නෙවෙයි. කියලා මේ බලවේග. ඉතින් මේකට විරුද්ධව නැගී ඉන්න නිසා ඒ අත්තන කවදාකවත් අභිඥා ලබන්න කොහොමඩක්වත් බෑ. මොකද අභිඥා ලබන්න කමතේ තියෙන බෑ. ධ්‍යාන අභිඥා ලබන්නත් බෑ. නිසා මේ හබන ලබන සුඛ විපස්සනා කියන එක සාසන සංකර වීමේදී ඇතිවෙච්ච ප්‍රශ්නයක්. කොහොම හරි කරලා අපි කියනවා විභාගේ දෙකකට උසරක් කරලා පාස් වෙන්නේ. ඉතින් කියන්නේ රිෆර්ඩ් වෙනවා කියන්නේ. අන්න එහෙම වෙලා පාස් වීමක් මේක. නැත්තම් දැන් කාලේ හැටියට ලංකාවේ විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙනවනේ පිටරට විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා ඩිග්‍රී ගන්න. ඒක ඉතින් ලක්ෂ 50ක් අතර වෙන් කරපුවම ගත හැකි දැන්. හැබැයි ඉතින් විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාලය යන බැරණට උසස් පෙළට ඉඳගෙන තියෙනවා. පාස් වෙන්න නැතුව ප්‍රශ්නයක් නැහැ. උසස් පෙළට ඉඳගෙන තියෙනවනේ. අන්න ඒව එතකොට අර මේ විශ්වවිද්‍යාල කමිටුවේ කට්ටිය වහත් කළා හලකනවානේ. දැන් තියෙන ක්‍රමය පහත් කරලා සැලකුවාට මොකද විතර ඩිග්‍රී එක අරගෙන ආවට පස්සේ මේ ඩිග්‍රී කරගෙන යන අරයට සැලට ගන්න වෙනවා. ඒ ආර්ථිකයේ හැටි. ඉන්නේ වගේ තමයි මේකෙත් තියෙන්නේ. සම්පූර්ණ විශ්වවිද්‍යාලය යන්න තරම් සමත් සමාජය ගන්න තරම් ශක්තියක් නැහැ. නමුත් උපචාර සමාජයට යන්න පුළුවන්. උපචාර සමාජයේ කල්පනාට යනවා. ඒක නිසා ඔය පළවෙනි පද දෙක විශේෂයෙන්ම ආයුධයක් විදිහට පාවිච්චි කරනවා. මේ සමතෙන් සමත සමාධියෙන් තොර ප්‍රඥාව එච්චර හොඳ එක නෙවෙයි. ප්‍රඥාවෙන් තොරව ප්‍රඥාවෙන් තොර කෙනාට ওই ධ්‍යානකට යන්න බෑමයි. ඒකට බැරි නිසා ඒගොල්ලෝ මේ අතරමැද මේ රිෆර්ඩ් මෙතඩ් එකක් හොයාගෙන තියෙනවා කියන එක තියෙනවා. ඉතින් ඒ නිසා මේ ගාථාව හරි වැදගත් මේ විග්‍රහ කරන එක. නමුත් ඔය ගාථාවම සුද්ධ විපස්සකයන් විසින් විග්‍රහ කරනවා. සුද්ධ විපස්සකයව බලංගුයි කරන්න පුළුවන් කියලා විස්තර කරනවා. ඉතින් ජාය කියන වචනේ පෙන්වන්නේ මතක් කරන්නේ ආරම්මන උපනිජ්ජාය ලක්ෂණ උපනිජ්ජාය කිය. ජාය කියන පදේට වචන දෙකක් පාලිය සඳහන් වෙනවා දවයි කියන එකයි එක බලයි කියන එක. දකි බලයි කියන එකට ජායති කියලා කියනවා. ඒ වගේම දවයි කියන එකක්. කෙලස් දවනවා. කෙලස් තියනවා නම් නරක පැත්ත දවනවා. එහෙම නැත්නම් ඇත්ත ඇති හැටියෙන් දකින්න. ඇත්ත හැටියෙන් දැකීමනොත් කෙලස් කපන්න පුළුවන්. දැවීමනොත් කෙලස් කපන්න පුළුවන් කියන එක අරගෙන තියෙනවා. එතෙන්දී ලක්ෂණ උපනේ ආරම්භන උපනේ ජය කියලා කියන්නේ සමත ආරම්භණයක් අරගෙන දස මේ සමසතලිස් කර්මත් අරගෙන සමත ආරම්භණය කරන ඒක දිහා බලන හිතීමෙන් හිත සමතේටපත් කරනවා. එතනින් ගියාම විපස්සනාදි කරන්නේ ලක්ෂණ උපනේ ජයති අනිච්ච දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන හැම සංසිද්ධියකම දකිනවා. එකක් සුතමේ වශයෙන්, දෙක චින්තාමේ වශයෙන්, එහෙම නැත්නම් මේ සිද්ධිය දහස්වර බැලලා ඒ විස්තිද්ධිය තුලට ගිහිල්ලා පුංචි පුංචි කොටස් වලට කඩ කඩ සුණු චුන්න මනසිකාරය කියන එකෙන් බලනකොට හැම එකෙම මේ අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මය කියනවා. අන්න එතකොටත් එනවා සමාධියක්. ඒකට කියන්නේ අර්පණ සමාධිය කියලා නෙවෙයි. කනමත්තක් පිටික සමාධිය නැත්නම් චනික සමාධිය. චනික සමාධිය අර කෘත්‍ය කරලා දෙනවා කියන අදහස. ඉතින් සා මේකෙදි නත්ති ඥානං නත්ති ජානං අපඤ්ඤස්ස පඤ්ඤානත්ති ජායතු යස්ස පඤ්ඤාදේන ඥානත් සතේ නිබ්බාන නන්ති මොකද නත්ති ජානං අපඤ්ඤස්ස පඤ්ඤානත්ති ජායතු ඥාන යම් ඥානං පඤ්ඤා යම් යම් යම් ඥානං පඤ්ඤාත සවේ නිබ්බානං ඔය ඒකදී ඔය මෙන්න මෙහෙම විපස්සනා පැත්තෙන් බලනකොට ජායත කියන පදේ පෙන්නලා දෙන්න පුළුවන් දකි දවයි කියන අදහනේ මෙතනදී විපස්සනා පැත්තෙන් විස්තර කරන්නේ දකින්නවා දකීමෙන් දවයි කියලා ඒක තමයි ඔය සම්බාසන සූත්‍රයේ දස්සනා භාතප්පා කියලා තියෙන්නේ ඇත්ත ඇති හැටියෙන් දැක්කොත් එලි කෙරුවොත් සාධාරණ එළියට යනවා සාධාරණ යටට යට ගැහුවොත් මොකක් හරි විනිවිද පාවේ නැත්තම් අසාධාරණයෙන් මුතු වෙන්න ඉඩ තියෙන වැඩි සාධාරණ යට යන තියෙන ඉඩ වැඩි. නිසා විපස්සනා අධිකාරණේ ඇති හැටි බලනවා මිසක් හරි වැරදි සාධාරණ සාධාරණ මොකොත් නෑ ඔක්කොම මතු කරනවා. ආන්නේ මතු කරනවා මතු කරනවා නම් ඒ කෙනාගේ ඒ වෙලාවේදී අරමුණ බලනකොට අරමුණට ඒ විදිහට විපස්සනා කරන්න සත්‍ය ආරක්ෂාව තියෙන. හොඳට සතිය තිබුණොත් විතරයි අරමුණක් මුලට මුල දාලා අල්ලන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ ඒ සතියෙන් යුක්තව ඒ අරමුණම දෙපාරක් තුන් පාරක් කිරීම තමයි මෙතන සමාධිය කියලා ගන්න. සතිය යුක්තව ඒ අරමුණටම හිත යොදාන්න පුළුවන් නම් එතන සමාධියක් එනවා. අන්නේ සමාධිය එනකොට ඒ සමාධිය සමත වේවා විපස්සනා වේවා. අන්නේ සමාධිය තිබුණට මේ සමාධිය මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි මේ බලන හිත අරමුණ මම නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි මේ බලන අරමුණ සමාධිය හිත මේන් ලැබෙන මොනම දෙයක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා බලන්න බැරි නම් ඒ නිවන සම්පති කියලා නැහැ. ඒ ඒ ලබන දේවල් තිබුණත් ඒක මේ මමයි ධානය ලැබුවේ මටයි මේ සානාපාන අරමුණ තියෙන්නේ මේ සතිය මගේ සතිය කියලා ගත්තොත් ඒ ගැනීම නිසාම අපඤ්ඤස්තෙක් බවට පත්වෙනවා. මොහොතේ බාට මෝගෙක් බවටපත් වෙනවා. ඒ මනුස්සයාට මේ ලබන ලබන ಗುಣ බරක් වෙන්න පටන් ගන්නවා. වෙහෙසක් වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා යම් කිසි කෙනෙක් තමන් ගුණ වඩන ගමන් ගුණ සංගවාගෙන ඒවා අන්ප්‍රච්ඡතාවයෙන් කරගෙන යනවනම් ඒ මනුස්සයා ඇත්තටම නිවන් නොලැබුවත් නිවන් ලැබුවාසේ සනීපයක් දැනෙන්න පටන් ගන්නවා. දැන් මෙහෙම තමයි මේ උත්තුමගේ පාඩ. මේ පාරේ අඳුර නැහැ. මේ පාරේ කියාපෑම් නැහැ. ගුණ ලැබෙන්න ලැබෙන්න නිහතමානී වෙනවා. මේ අල්පේච්ඡ භාවයක් ඇති කර ගන්නවා. තව ಗುಣ විශාලයක් වඩා ගැනීම ඊට ප්‍රස්තාව තියාගන්න. අන්න කියා පාණ්ඩ යන්නේ නැහැ, අන්ධහර පාණ්ඩ යන්නේ නැහැ, මේ අංගෙන්නෙත් නැහැ. අන්නේ එතන ඒ කියන සමාධි තියෙනවා, සීලෙ තියෙනවා, සතිය තියෙනවා, ප්‍රඥාව තියෙනවා. නමුත් මේ ප්‍රඥාව වසංගාගෙන, ಗುಣ සංගවාගෙන යන තරම් ඥානවන්ත නම් ඒ මනුස්සයා නිවන තාම නොලැබුවත් නිවනේ සප විඳිනවා. එතන එතන එතන තදංග නිබ්බුතිය විදෙනවා. ඒ ඒ චිත්තක්ෂණේ තේරුම් ගන්නවා බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා ඉන්න තැන නෙවෙයි මම ඉන්නේ අනිවාර්යයෙන්ම උත්තරමන් වහන්සේලා ගමන් කර පාරේ මේක මේ නාභයකුත් නෑ ප්‍රෝධිනෙකුත් නෑ තියෙන ගුණේ කියාගෑමකුත් නෑ ඒ නිසා මිනිස්සු බලන්නේ මහා නෝන්ජලෙක් විදියට මිනිස්සුන්ට පේන තියෙන්නේ බය ආදු මිනිහෙක් කොන්ද පණ නැති කෙනෙක් විදියට පේන. ඒ මොකද හැම කෙනා රණ්ඩු කරද්දී ගඟ ටික ඉක්මනට පීනන්න නිසා ගමේ ඉහළට යනවා. අමාරු ගමනක යන්නේ. ඉතින් ඒ නිසා ඒ තදංග නිබුද්ධිය තේරුම් ගන්නට නම් සුද්ධ විපස්සකයට ওই ගාතාව තේරුම් ගන්න. සමාධියකුත් තියෙන්න ඕනේ. නමුත් ඒ තියෙන සමාධිය පිළිබඳව නම්තු නොකරගන්න. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. මේ සමාජයේ පදනම් වෙන සතියත් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. ඒකට මුල් වෙච්ච මගේ මූල කර්මස්ථානයත් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. ඒ ඔක්කොම මේවා බහු කරන පහු කරන දේවල්. එකක් අල්ලගන්න නෙවෙයි කියන එක ඒක තමයි මම හිතනවා අද මේ තේරවාද සාසනේ අඳුම දේ. හැම කෙනාම ඔලු උසන එක තමයි කරන්නේ. හැම කෙනාම අඳුර පෑමයි, කියා පෑමයි කරන්න ගියාට පස්සේ එක්ක අනුන් හදනවා එක්ක තමන් ගැන තමන් විචනාත්මක කරනවා මොකකින් හරි වෙන්නේ අර මේ බාධාකින්තර වෙන ගමන නතර වෙනවා බාධාක වෙනතර ගමනට අපි අනුග්‍රහ දක්වනවා වෙනුවට ඒකට මේ බොරු වලවල් කැපීම සිදු වෙනවා මේවා තමයි ප්‍රපංච කර්මය කියලා කියන්නේ. මේවා තමයි අපි වංචනික ධර්ම කියලා කියන්නේ. මේවා තමයි අපි ඇසුරෙන් තමන් භාවනා කරලා බේරන්න බෑ. ඇසුරෙන්ම ලයින් කරන්න ඕනේ. අහලම්ම අයින් කරන්න. කවදාකවත් තමන්ට පේන්නේ කවදාකවත් අවුරුදු කෙලකෝටයක් හිටියත් ඒ වැරද්දම තමන් කරන එක කම් වෙන්නේ. ඔය පිළිසෙ ඉන්නකොට කවුරු හරි නෝඩෙක් ඇවිල්ලා තංගාලා කියනවා. ඒ අර මේ දර්ශනයක් වශයෙන් කියනවා ඒ ඒ රජ කෙනෙක් ඉඳලා තියෙන ඒ රජුරෝ ස්වභාවයෙන් නම් වචනෙන් කියනවා මෝඩයා. ඒ රජුරෝ නිසා ඒ රජුරෝ හැම වෙලාවෙදීම මේ මොන බා පෙන්වන්නෙත් නෑ. ඉතින් මිනිස්සුත් කියනවලු මේ රජුරෝ හොඳයි කියලා කිව්වට පස්සේ ඒ මිනිස්සුන්ට සම්මාන දෙනවා. ඒ නිසා රජුරෝ දන්නවා මෙයා ගුණාට අඳ නැහැටි. ඉතින් හරියට ලාභ පොරගෙන ගන්නවලු ඒ ස්තෝත්‍ර වන්දි බට්ටකම් කරනවා. ඉතින් මේක දන්න බමුණු දෙන්නේ කැවිල්ල වෙලා ඒ මේ රජුරවන්ට කියලා තියෙනවා මේ ඔබතුමා වගේ කෙනෙකුට මේ සාමාන්‍ය සලු හොඳ නැහැ. ඉතාමත්ම සියුම්ම සලුව දෙන්න ඕනේ. පස්සේ මේ දෙන්නා මේ ලස්සන මංජුසාවක සියුම් සලුවක් පූජා කළා රජුරවන්ට කියලා තියෙනවා රාජ සභාව දෙමික අධිකාරින්ද මේක හැබැයි මෝඩින්ට පේන්නේ නැහැ. මේ සලුව ඒ තරම් සියුම් මෝඩින්ට පේන්නේ නැහැ. රජුරෝ අරගෙන පෙට්ටිය අරවන්න රාජසභාවත් එක දැන් රජුරෝ දන්න මේ කලින් කියාපු නිසා රජුරෝ කිව්වා මේ පෙට්ටිය දින අම්මෝ මේක නම් බැලුවට පේන්නේ නැතරම් සිවුම් කියලා. ඇමතිවරුත් ඇවිල්ලා බලුවා පේන්නේ නැහැ නමුත් රජුරෝ දැන් කියනවා තියනවා කියලා දැක්කේ නැත්තම් මෝඩයි. ඒකෝ මේක නම් බුදුම දරුවක් තමයි කියලා අරගෙන දිගාරිනවා. අර මේ කරගෙන දැන් පෙට්ටිය දා. ඒක බමුණු දෙන්න ඇවිල්ලා කිව්වා දැන් ඉතින් හරි රජුරෝ තල්ලු පිළිගත්තා. මේක මේ අන්දන්ද ලේසි නෑ. ඒක ඒ විදිහට අඳන්න ඕනේ කියලා රජුගේ ඇඳුම් ඔක්කොම ගලවලා දැන් සරුව ඇඳෙනවා. අඳුලේ ගිහුවා දැන් දැන් රජුව ඔක්කොම වටින කක්කෙට හෙළුව පේන ඒකට හෙළුවෙන් පේනවා. මෝඩ ගමන නිසා ඒක පෙන්වන්න නැතුව ඔක්කොම කිව්වා පුදුමාකාර කල්වක් මෙහෙම රජාන්දිමක් නම් කවදාවත් තිබුණේ නැහැ. අර දින කිව්වා මේක දැන් නීති සංචාරය කරන්න රජුව. ඒ නිසා අනබෙර දාලා කිව්වා රජුලන්ට රාජකීය අනුවක් හම්බෙලා ඉතින් තාමත් ප්‍රසියෝ මෝඩින්ද පේන්නේ ඥානවන්තයෝ පාරතෙත්වා. ඉතින් මේ සුඛෝ පාටවන්නේ ඇත අපිට ඒක රජුරෝ යා. මෝඩ කොල්ලෙක්ගෙන් පොඩියට කැලකවි අපේ රජුරෝ හෙළුවෙන් කිව්වා. ඒකත් අම්මා කියලා දෙනවා කරවන හිටපන් කියලා. මොන කරබයිනද? ඒකත් කාටත් තේරෙන පටන් අරගත්තා මේ පොඩි එකාට හෙළුව පේනවා. අනික් කට්ටිය කැමති නෑ මේ මෝඩකම වෙන්නන්නේ. ඒ නිසා ඒගොල්ලෝ තියනයි කියලා කියනවා. අන්තිම මුළු රජ රාජධානියම තියෙනවා රජුරෝ වල මහා ඇතෙක් පිළ මහා සෙනඟක් මැද හේලුවටපත් වෙනවා. රජුරෝ පොඩි එකා ඉදිරියට නොගියා සම්පූර්ණ නාටකම හෙළුවෙන් ඉවර වෙන්න තිබුණා. ඔය කොච්චර කෙරුවක් පාර්ලිමේන්තු මට්ටමේ තෝර වගේ විහිළු අද පවා තියෙනවා. කියන්න යන්නේ නැහැ පොඩි එකෙක්. මොකද කිව්වොත් ඉස්සර සාදානවා. රාජද්‍රෝහියෙක් වෙනවා. සත්‍යය තරම්ම තිත්ත වෙලා තියෙනවා. ඒත් අපි සෙනෙදේ ඉන්නකොට කට කතාව කරි ගඳ යනවා. කෙලින් කියන්න බැරි නම් කට කතාවක හරි යනවා. සාමි තාත්ම සැලකිලි වෙන මේ කට කතාවකවත් අහක දාන්න බෑ. දැන් මොකක් හරි කොහොමද තියෙනවා. ඉතින් තමයි සමාහට අපේ වංශනික ස්වරූපේ පෙන්නන. මේ වංශනික ස්වරූප අපිට පෙන්වන්නේ බෞද්ධෙක්ම වෙන්න ඕනේ. භාවනා කරපු කෙනෙක්ම වෙන්න ඕනේ. මොනවත්ක්වත් දන්නේ නැති මේ සාමාන්‍ය කලබල මිනිහට පේනවා. අන්න ඒකට විවෘත නැත්තම් මොකද කවදාකවත් Tamange වැරද්ද Taman දකින්න පුළුවන්කම නැහැ. ඒක සර්වඥයන්සේ දන්න දෙයක්. අවබෝධය නම් පුද්ගලික බව හැබෑව. අපි අවබෝධ කරන්නේ මම දැන් මෙතන කියලා. නමුත් ඒක සමාජ දර්පණයේ පිළිඹුව මත තමයි අපේ සුද්ධිය සිද්ධ වෙන්නේ. අන්නේ සුද්ධියේදී මේ කියන ආඩම්බර වීම, එහෙම නැත්නම් නම්බු ලැබීම, තමන්ට තමන් නම්බු කිරීම, අනුන්ට අනම්බු කිරීම, නැත්නම් තමන්ට නම්බු කරන එකකට නම්බු කිරීම වගේ මේ නාඩගම නැතුව ජීවත් වෙන්නත් බෑ. ඕක දකින්න තු කොච්චර සමාධිය තිබුණත්, කොච්චර ප්‍රඥාව තිබුණත් ගොඩ ඒවකුත් නැහැ. ඒ මනුස්සයා හදිවා අනිවාර්යයෙන්ම සර්පයාට අහුවෙච්ච ගෙම්බෙක් වගේ පුතුම හිරවිල්ලක හිර වෙලා තියෙනවා. මොකද මේ අනුන්ගේ ආකල්ප සන්තෝෂකාන්ත අනුන්ට ආර්ය කියලා දෙන්න අනුන්ට සාධාරණ කරන ජීවත් වෙන මනුස්සයා අනුන්ගේ ඇතුළ ජීවත් වෙනවා. මේ මනුස්සයා ස්පාසුවක් නැහැ. එයාට අර සත්‍ය නිබ්බාන සම්පතිය කියන එක නැහැ. යම් කිසි තේරුම් ගන්න මට තියෙන්නේ මේ සමාජයෙන් අරගන්න තියෙන්නේ මේගොල්ල මොකක් හරි කියනවනම් ඔක අර්ථයක් තියෙනවා. මේ වෙලාවේ වැඩුණාට තමයි මේක පැත්තක ලියා කියන හරි පස්සක බලන්න ඕනේ මේකේ මේ තරහට කිව්වත් වෛරෙන් කිව්වත් මොකක් කර කියන්නේ මිනිස්සේ අදහස ඉදිරිපත් කරන්න වෙනවා ඊට පස්සේ අපිට ඒක පටන් ගන්න. එහෙමනම් ඒ මිනිස්සේ හොඳ පරිපාලකයෙකුත් වෙනවා විනිවිද පේන බාහිරකුත් තියාගන්නේ ඔය කොච්චර පරිපාලනය කටයුතු කරවත් නිවන බාධා කරගන්නේ නැහැ. අපි කියනවානේ පරිපාලන වල දේශපාලන වැඩ කරලා නිවන ලබන්න බෑ කිය. එහෙම එකක් වෙන්නේ නැහැ. ජායන්ත පඤ්ඤාච ඡායිති කියලා කියන්නේ දකින්නවා කියන අදහස. ප්‍රඥාව කියලා කියන්නේ තමන් විවේචනය කරගන්න ගැතියි. සොයන් විවේචනයේ තියෙනවා නම් මේ මනුස්සයා පැහැදිලිවම මේ දැඩි සක්කාරයකගේ වෛද්‍යවරු මැද උපකරණ මැද රෝග ලක්ෂණ සහිත ලෙඩෙක් වගේ ටක්ටක් ගාලා ෆිට කරලා ආයුධ ටික දාලා ලෙඩේ සුව කරන්න පුළුවන්. රෝග ලක්ෂණ මතුවෙන්නේ කොහොඳයි ඒ වෙලාවේ. අන්න ඒක යෝගාවචරයක් මතක තියාගන්න ඕන නිසා තමයි ඔය රස ධම්ම සූත්‍ර ඉස්ලාම ලියන්නේ වික්‍රම වාචය ගැන කියනකොට අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝදී අභින්නම් පච්ච වේකිනම් මේ ලෝකයා කාමයට නැති වෙච්ච ලෝකයාගේ ආකල්ප ඔබ තියාගන්න එපා ඒක නිඳා කරන්නත් එපා මේ අනුත් ආකල්ප තියාගන්න විනස් ආකල්පයක් නැ මේ යෝගාවචරේ උලකට කැවිල්ල වැටුනත් දැන් ඇක්ටිව් වෙන උඹට දැන් සංවේදෙන්න පවදි වෙන්න ඕනේ. යකෙක් කැවිල්ල හත්ගුණා සංවේදෙන්න අවදි වෙනවා. අසත්පුරුෂයාව සත්පුරුෂයාව බුදුන් ආවත් දේවදත්ත ආවත් ඒ සංවේදෙන්ට ආකල්පයක් තියාගෙන ඉන්නත් නැහැ. ප්‍රතිචාරයක් කිසිසේත්ම විරුද්ධ නොවේ. මුන්නම තේකටත් විරුද්ධ වෙන්නේ නැහැ. හැම දෙයකම මොකක් හරි පරිඩයක්. ආනි යම්පි ජානංච පඤ්ඤාච සපේ නිබ්බාන සම්පති. මේ මිනිස්සේ හැම වෙලාවෙම ඉන්නේ නැහැ දැන් පිටසක් නේද? ලොකු ආරසාව මොකද කිසිම දෙයකට ප්‍රතික්‍රියා කරන්න නොවිය යුතුයි කියලා ගන්න. වෙන්නේ පණිවිඩයකට. හැම දෙයක්ම හේතු සහිතව සිද්ධ වෙන්නේ ඔය ඵලය එක්ක නටන්න යන්න එපා හොඳට බලලා හේතුව බලන්න නීයාර්ථයේ නීතාර්ථය ගන්න එපා නීයාර්ථය බලන්න ඒකට කියන දේ අහන්න එපා ඔයකින් කියවෙන මොනවද කියවෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න ඔය කියන නටාගෙන යන වචන නෙවෙයි මේ යට තියෙනවා කියවෙන දෙයක් තේමාවක් අන්නේ තේමාව බලන්න ඔය පණිඩේ වහලා බෑ හැබැයි ඔය පණිඩට අහුලක් බෑ ඔබන්නේ එන්න ඇරලා ඕක එන්නනේ දෙසල් තුන්සක් එනකොට අර යට දින කටහඬ හොඳට තේරෙන පටන් ගන්නවා මේ කතා යන්නේ කෙහෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ඕකට සාමාන්‍ය සරුවචනාවේ හරියට ඇඟේ ඕක ගය වෙන්නේ නැතුව ගලවන හැටි ලියලා දීලා තියෙනවා. සංඝයාට ගියාට පස්සේ සංඝ සමාජයේ කිසිම වෙනසක් නැහැ ගිය සමාජෙත්. ඒකෙත් තියෙන දැලි පිළිදා. එහාට යනවා මෙහෙට යනවා බියාමර පිරිස යනවා ඔය කොයි දේ තිබුණත් බුදුචානන්ද කියනවා උඹට ඕන වෙලාවක දැක්කට නොදැක්ක වගේ ඉන්න මම ලයිසන් එක දෙනවා. දැන් ජීවමාගේ බෑනේ දැකලා නොදැක්කයි කියන්න බෑ. සාක්කිට ගිනියව ගන්නවා එළියට. අර කිව්වට උඹ ඇහුනට නෑ වුණා වගේ ඉන්න මම දෙනවා ලයිසන් ලොකු දෙයක් මයි තමයි. මගේ පිටු තමයි. මේ රස බලුවට ගඳ බලුවට ඇඟට වැදුනට දැක්කවත් හිටපන්. ඇහුවා මගේ නම කියපන්. මට බැරිම නෑ. හරි බේරෙන්න බැරි නම් බලහුණක් වගේ ඉඳලා ඔබ යාම බේරගන්නේ මගේ ඇහුවත් මගේ නම කියපන්. ඔය ලයිසන් එක දීලා නැහැ වෙන කවුරුවක්වත් අන්තිම බය ආදු නෝන්ජල් එකක් වගේ. නමුත් විතාහක බලතල සහිත ජනාධිපතිටත් වැඩි සර්බලදාහි දෙයියන්ටත් වැඩි බලයක් මේ දීලා තියෙනවා අපිට. ඕනේ අසාධාරණයක් වෙන්න අරින්ද උඹ සතිමත්ව යන්න. දැන් ඇත්තත්තේ අන්දේ කිරිට ඉටපන්. කන් ඇත්තේ බීරේ කරේ ඉටපන්. ඥානයක් මේ මොහොනෙක් කියන එකක් කියලා. කැමැති කට්ටිය ඕන අරකට භාවනා කරලා. ඔව් තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ සුබ දිනයක් කියලා අපි හැමෝම වන්දනා කරනවා. එසේම වේවා. අපි මේ ධම්මපද ගාථාවක යන්නේ මේක භික්ෂු වර්ගයේ. භික්ෂු වර්ගයේ මේ ඊපාර නත කරවේ පන්තිපද නත කරපු තැනදී ඉස්ලාහට ඉතින් අපි මේ ගාථාව මේ විස්තර කරගෙන හිටියේ. ඉතින් මේ මම මෙහෙටයි මෙල්බන් වලටයි ආරාධනා කරනවා මේ දැන් ගාථාව අහන්න මෙල්බන් කට්ටියට හම්බුනේ නෑ නමුත් අපි කතා කරනකොට මතුවෙලා එයි මොනවාරි ප්‍රශ්න හෝ ප්‍රකාශන මේ සම්බන්ධව තියෙනවා නම් කරුණාකරලා මතු කරගන්න අපිට එනක සම්බන්ධ වෙලා විස්තර ඉන්න සල්ලාස හොඳයි අර ওই ගාථාවේ කියන විදිහට සමත්යෙන් සමාධියක් ලැබලා විදර්ශනාවට ඇවිල්ලා නිවන අවබෝධ කරගන්න පුළුවන් කියන එකේ දැන් සිල්වන්තක ස්වාමීන් වහන්සේට රෙදි කැලක් දීලා රාජවර්ධන කියන්නේ ඒකකොට ඒ නිර්වාණය අවබෝධ කරගන්න කලින් සමත් සමාධි ලබාගෙන තියෙන නිර්වාණය අවබෝධ කරේ ඒව නැත්තම් කෙලින්ම විදර්ශනා ඥානය වැඩිලා අවබෝධ වෙනවා. ඔය ඒකදී ඒක තමයි ඒකකොට අර සුද්ධ විපස්සකයෙක් මේ පිළිබඳව අපිට ඒක තොරතුරු දීලා නැහනේ. මේක ගියේ සමත සමාධියක් තුලින්ද නැත්නම් සමත සමාධියට කෙලිම විපස්සනාට ගියාද කියන එක කරන්නේ. ඒක උදාරෙන් දෙලුම් වල ගියා බලන්න. ඒක එතකොට දැන් සමත සමාධියෙන් අර ඉඳින් යන්න පුළුවන් තරම් ගිහිල්ලා තාපෝ උමට වැඩෙන සත්‍යෙන් එන එන වෙලාවල් තියෙනවා. ඊට අමතරව දැන් බුද්ධ කාලයේ පෙර සමතෙන් අභිඥා ලබ්බයි ඕන්තරන් හිටිය කවුරුත් නිර්වාණය අවබෝධ කරලා තිබුණේ නැහැ. එතකොට සමතේ නොතිබුණයි කියලා එතන පොඩි සබ්බාසව සූත්‍රයත් එක්ක ගත්තාම ගැටීමක් තියෙනවා ස්වාමීනි. මොකද සබ්බාසව සූත්‍රයේ දැකීමෙන්ම අර කෙලෙස් අයින් කරන්න පුළුවන් වෙන්නේ ඒක නැත්තම් ඒක අරමුණක හිත ධානය සමත අරමුණක හිත ධානය කෙලෙස් යට කරගෙන ඉඳීමයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා මම දන්නවා දැන් මේ මේ මෙල්බන් සම් කට්ටිය පිළිබඳව මතක් කරලා කියනවනේ මේ ගාථාවේ සඳහන් කර තියෙන්නේ නත්ති ජා නත්ති ඥානං අපඤ්ඤස්ස පඤ්ඤානත්ති අජායතු යම්මි ඥානංච පඤ්ඤාච සවේ නිබ්බාන සම්තිකේ කියන ගාථාවයි මේකේ තියෙන්නේ මේ ගාථාවේ සඳහන් කරන විදිහට සම්ප්‍රදාන කූල අර්ථකථනය දෙන්නේ යම් කිසි කෙනෙකුට ප්‍රඥාව නැත්තම් එයාට ධ්‍යාන ලබන්න බෑ යම් කිසි කෙනෙකුට ධ්‍යාන නැත්තම් ඒ කෙනාට ওই කියන විදර්ශනා ඥාන නැත්තම් මාර්ගඵල ඥාන ලබන්න බෑ යම් කිසි කෙනෙකුට ওই ධ්‍යාන ශක්තියක් ප්‍රඥා ශක්තියක් තියෙනවා නම් එයා කොහොමඩක්වත් නිවන ළඟමයි. ආසන්නයේ ඉන්නේ කියන කාටාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේකෙදී අර සම්ප්‍රදාන කුල අර්ථකථන දෙන කට්ටිය පැහැදිලිව කියන්නේ ওই ධාන නැතුව විපස්සනා කරන්න පුළුවන් කියන කට්ටිය ධාන නැති නිසා බැරි නිසා හදාගත්ත මේ වැඩපිළිවෙලක් නමුත් ඕගොල්ලෝ කියන යන නිවන අපි ගණන් ගන්නෑ. ඕගොල්ලෝක ලබන එක හොඳ එක නෙවෙයි කියලා අර්ථකථන දැන් එදත් තිබිලා තියෙනවා අදත් තියෙනවා. ඒ වගේම සුද්ධ විපස්සනාවෙන් සමත ධ්‍යාන නොලබලා යන්න පුළුවන් කියන අර්ථය ඇත්ත සඳහන් කරනවා ඡායති කියන පදයෙන් සඳහන් කරන්නේ අර්පණා සමාධියම නෙවෙයි උපචාර සමාධියත් වෙන්න පුළුවන් හැබැයි සමාධියක් නම් අවශ්‍යයි. වෙන විදිහට කියනවා සමත සමාධියක් වෙන්න පුළුවන් විපස්සනා සමාධියක් වෙන්න පුළුවන් සමාධියක අවශ්‍යතාවය තියෙනවා. නමුත් මෙන්න මෙච්චරක් සමාධිය තිබිය යුතුයි කියලා මේ අඩුම ලන්සුව සූත්‍ර පිටික වහන්න නැහැ. නමුත් සාමාන්‍ය මේ වගේ ප්‍රශ්න වලට එනකොට අපිට ගොඩාක් හඳාපවතින්න වෙන්නේ අට කතාව මතයි නැත්නම් ඒකට ආචාර්ය මත දීපුවා මතයි ආචාර්ය මතේ බාර අරගෙන තිනවා සෞපචාර අට සමාපatti ගම උපචාර සමාධියේ සිට අටවෙනි ධ්‍යානලක ඕනදායක පුළුවන් කියලා. ඒ නිසා දෙපැත්ත අතර හැමදාම පවතින සංවාද පවතිනවා. එහෙම නැත්නම් විවාද පවතිනවා. මේ විවාද පිළිබඳව දැනගන්න විශේෂයෙන්ම සුත්ත සමතයක් අවශ්‍යයි කියන අය මේ ධාතාව උගාක් කළාට ආයුධයක් විදිහට පාවිච්චි කරනවා. යම් කිසි කෙනෙකුට ප්‍රඥාවක් නැත්නම් එයාට ධ්‍යාන නැහැ. මොන බණ කිව්වත් නෑ බැරිකම නිසා යෝ කියන්නේ. ඒකකොට ඒකේ පේන පටන් අර ගන්නවා අර නැති නිසා ඒ වෙනුවට හදාගත්ත මතයකින් මේක පුරවාගෙන යන්න හදනවා කියන්නේ. නමුත් විපස්සනා කරන කට්ටිය කියන්නේ ඔතන ධ්‍යානය කියලා කියන එකෙන් අදහස් කරන්නේ දවනවා කියන අදහස වෙන්න පුළුවන් බලනවා කියන අදහස වෙන්නත් පුළුවන් දවනවායි කියලා කිව්වනම් නිවර්ණ ධර්ම දවා දැමීම බලනවා කියන එකෙන් අදහස් ගන්නවා ඇති හැටි දැකීමෙන් පහළ වෙන්නා වූ ප්‍රඥාව කියන එක ගන්න පුළුවන් එතකොට අහපු ප්‍රශ්නේදී තියෙන්නේ චුල්ලබන්තක හාමුදුරුවෝ එහෙම නැත්නම් අර ධාරිපුත්තු සාංශිකේ ගෝල ස්වාමීන් වහන්සේට සර්වඥාන්සේ දීපු නිදර්ශන වගේ සලුවක් අත ගාලා අත ගමේ කුණු අරින්නයි මම මේ අත ගන්න කියලා දූවිලි අයින් කරනවා දූවිලි අයින් කරනකොට අත ගගා ඉනකොට අන්තිමට වෙන්නේ දූවිලි බැඳෙන එකයි අතේ තියෙන කුණු බැඳිලා රෙදි කැලේ ජරා වෙන එකයි. එතකොට අතීත ස්මරණයක් ඇවිල්ලා රහත් වෙනවා. එහෙම නැත්නම් වත්තරන් సౌందర్యාත්මකව කලා නිර්මාණයක් පිළිබඳව සාජ හැකියාවක් තියෙන කෙනාට නිර්මිත අංග සම්පූර්ණ රත්තරන් මලක් පෙන්නලා ඒක දිහා බලන ඉඳගෙන පස්සේ යාගේ හිත වදිනවා. ටික වෙලාවකින් මල පර වෙන්න ආනකොට කෙලින්ම අසුභ සංඥාව දෙනවට වැඩිය මල ලස්සන දෙයකට හිත බඳලා ඒක පර වෙන්න ආනකොට අසුභයට වැටලා යනවා. එතකොට සමාතර සමතේට වැටෙනවා. ඉතින් මේ දෙකම එක එක ඇත්තෝ එක එක විදිහට අර්ථකථන දෙනවා. නමුත් අපිට කොහොමඩක්වත් මේ නිගමන පාඩයකට එන්න බෑ. සමතේ නැතුව ධානය කරන්න බෑ. මේ සමතේන විපස්සනා කරන්න බෑ. ඊට පස්සේ සමතය අර්පණ සමාත්ව විය යුතුයි. එහෙම කියන්න බෑ. අපිට කියන්න තියෙන්නේ මේක දන්නේ නැහැ. මේක පිළිබඳව ඇත්තට මම සතුටුයි මේ වෙලාවේදී විකල්ප අදහසක් විදිහට ඉදිරිපත් කරන්න. මහසීසයඩෝ ඒ පොත පරිවර්තනය කරනකොට ඒ සංකේය කියනවා මේක මෙතන තියා සීලෙට ගියත් කිසිම තැනක මෙන්න මෙච්චර සීලයක් තිබිය යුතුයි මෙච්චර කාල රැකිය යුතුයි කියන එක බුද්ධ ජානසේ දේශනා කළා නැහැ. සීලය අවශ්‍යයි. මේ පංචිල්ද, අටසිල්ද, නවසිල්ද, දසසිල්ද, උපසම්පදා සීලද, දුතහංගද කියන එක එක එක නැග හැටියට. ඒ වගේම මේ සීලය මෙන්න මෙච්චර චිත්තක්ෂණ ප්‍රදේශයක්, මෙච්චර පැය ගාණක්, මෙච්චර දවස් ගාණක් රැකලා තියෙන කෙනාට විතරයි සමාධිය ඉන්නේ කියලාකුත් නැහැ. හැබැයි එකක් දන්නවා සමාධියන හිත සීලවන්ත සීල අදිස්ථාන වෙලා තියෙනවා. ඒක උතුම් කෙරෙහි පිට ඕකාත හම්බන්දේ කිසරෙන්න දද්දින් පංච සීලං ධම්මං යාචාමි කියලා කියලා කරපු සීලයක්ද? නැත්නම් මේ වෙලාවේ ආ මේ වෙලාවේ ඇති වෙන්නා වූ අවස්ථානුචිතව සිදු වෙන සීලයක් සමාදන් වෙනවද කියන්නේ. ඒ විස්තර උගා දීලා ඒක පිළිබඳව නාටක තියෙච්ච හොඳ මූල ත්‍රිපිටකයම පීරලා මහසිසාරෝ ලියලා තියෙන අන්තිමට නමුත් මේකෙන් මම අදහස් කරන්නේ සීලය පුංචි කියලා සලකන්නේ නෙවෙයි දැනට අපායේ ඉන්න හරියෙන් 99%ක්ම ඉන්නේ සිල් නැති අත්තු කියන. මම කවදාකවත් සීලය පුංචි කියලා සලකන්නේ නැහැ. සීලේ තියාන ගැන කමන්නේ. නමුත් සීලේ නැහැයි කියලා භාවනා නොකරනද අවුරුත් ලයිස්ට්ුවේ නම කපන්න සුදුසුකම කාටවත් නැහැ. ඉච්චරයි මම කියන්නේ. වෙනම් කුල්ලා තියෙන්න ඕනේ කියන කතන්දරේ ඉන්නේ නැහැ. නෑ තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. ඒකට ඒක බලන්න අධිකාරී ශක්තිය බුදුහාමපත් කළා නෑ. ගාමිණී සංසාරණාට ජීව කතාවක් තමයි කිසිම කෙනෙකුට අධිකාරී ශක්තියක් නැහැ උඹට සීලය ඇති උඹට සීලෙ මදි මෙන්න මේමයි උඹ සීලවන්ත වෙන්න තියෙන පහසුකම් කියලා සුසුකම් කියලා කෙනෙකුට කෙනෙක් අධිකාරී ශක්තියක් සාසනේ නැහැ නමුත් ආත්මික වෙන දෙයක් නෑ දැන් අර සීලය ඔය ප්‍රථම අර සීලේ කඩන වෙලාවේ කියන්නේ සීලේ කඩන වෙලාවේ කඩන්න ආසන්න වෙලාවේ නැත්නම් කඩන්න හිතන වෙලාවේ ඇතුලේ කියන උතුමාකාර විශේෂ ස්වභාවය. කම්පනය. කම්පනයක් තියෙනවා. ඒ කම්පනය තුළ ගන්න සමාධිය තියෙන්නේ කම්පනය. කම්පට සමාධිය අනිත් පැත්ත. ඒ කම්පනය දැක්කොත් සමහර සමාධිය කියලා කියන සමාධිය. වෙනවා. ඒ කම්පනය ඇති වුණොත් ප්‍රඥාව වෙන්න ඉඩ තියෙනවා. ප්‍රඥාව නැතුණාට මේ තන්නේ කර මෙතන ඇති වෙන උද්දච්චය. සැලෙන ගතිය සමාධිය අනිත් පැත්ත. ආතල් වතුර ටික කවුලොත් වතුර ටික දීලා හිටිනවා කියලා. ඊය ප්‍රඥාව වැඩිලා නිවන අවබෝධ කරගන්න ශක්තිය තිබ්බා. ඒ සිළු වේලාව තුල සමාධිත් ඇවිල්ලා ඔක්කොම ඉන්න ක්‍රමයක් නැහැ. එතන මන දකින්න එතන ප්‍රඥාව ඇති හැටි දැකීම තමයි මුල් වෙන්නේ. ඇටේරි දැකීමක් වෙන්න බෑ. ඒ අදාළ ප්‍රඥාව නැතුව. ප්‍රඥාව තමයි මුල් වෙන්නේ. සමා වෙන්නේ සමාධිය නැතුව. ඒකට උපමාවක් වශයෙන් කියනවා නම් අපි චක් එකට හයි කරලා තියෙන මේ මේ ලේට් මැෂින් එකට සෙන්ටර් කරලා තිබුණාට පස්සේ නම් ඕන කෙනෙකුට ගිහලා ලියවන්න පුළුවන්. නමුත් ඒකේ සෙන්ටර් කරගන්න එක ඊට ඉස්සෙල්ලා ඒ මනුස්සයා තේක බොණ්ඩ ඉස්සෙල්ලා ඔක්කොම සෙන්ටර් කරලා ගිහලා අත හොදාගෙන ඉන්නකොට කවුරු හරි කපලා තියන්න පුළුවන්. අයියෝ ඕකනම් මොකද්ද මට ලියවන පට්ටලේ පුළුවන් කියලා. නමුත් අර සෙන්ටර් කිට්ලේ වැඩේ තියෙන්නේ. එම්බ්‍රොයිඩර් එක දාන්න ඉස්සෙල්ලා ඒ ෆ්‍රේම් එකට හයි කරගන්න එක ඒක අමුතර වැඩක්. අන්න ඒක ඒ අපි රෙඩි අපිට බලන්නේ. පය හොදනවා. පය හොදන්ට යනකොට දුස්සීල් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. සීල නැකලා කාලයක් සීලේ ඉඳලා. ඒක මේ වැඩේට පූර්ණ හිත යෙදුණානේ. පයට වතුර වැටෙනවා, පය තෙත් වෙනවා, පොළොට යනවා, නිලා වයින්නවා. වෙන මොනම කල්පනාවක්වත් නැහැ. උනා හොඳයි නරකයි මොකුත් නැහැ. ඒ කියන්නේ සමාධියක් නේ. එල්ලයක් නේ. අන්නේ එල්ල තමයි මෙතන කතා කරන්නේ. එහෙම නැතුව අර කාලයක් සීසන් වෙච්ච කාලයක් පළපදියම් වෙච්ච කවුරු හරි සම්මත ජීව සාතිකයක් දීපු සමාධියක් නෙවෙයි. මොකද සමන දැන් කාලේ උතුණු ප්‍රශ්නයක් ඉන්නේ කොහොමද දැන් අඟුලිමාල් මහරහතන් වහන්සේ මරාගෙන මරාගෙන මරාගෙන ඇවිල්ලා සීල් රැක රැකී තියෙනෑනේ නිවන අවබෝධ කරන්නේ. ඒකෝට අර ප්‍රඥාව දිනුනා අතීත කෙලකොටි දාස්වරයක් ඉපදිකිලි මැරි මැරි ආපු කාලේ මොන මොනවා හරි දිනු මානසිකත්වයක් තියෙන කෙනාට අපි ඉන්න ඔක්කොගෙම තේම තියෙන්න පුළුවන්. ඒ කිසිම කෙනෙකුට ආහාරයක් මේ සීලයක් තියෙන්න බෑ. මිනිහා මෙච්චර ජන වැඩ කර කර ඉතිය කියලා මේවා කරන්න බෑ. එහෙම අධිකාරී ශක්තිය කාටවත් නැහැ. අජායතෝ කියන එක සත්තරේ ඉවත් පිටගත්තොත්. යක්ති අජායතෝ අජායතෝ තමයි මේ කියන්නේ ධ්‍යාන භාවනා නොකලන්නා වූ කෙරෙහි ප්‍රඥාව නොපීඩ. නොකරන කල්හි. නොකරන කල්හි කෙරෙහි කියන එකක් තියෙනවා. තෝප්පත් එනකොට සත්ත්ව මිනිස්සුන්ට එනවා ඒ කරන්න බුම්මාර්ධේ නෙදෙන්නේ. කොහොමද ඒ කියන්න කෙරෙහි හෝ නොකරන කල්හි. නොකරන කල්හි කිව්වොත් විපස්සනාට හරියි. ඒ කියන්නේ කාල සට්ටමීට වැටේ. ඒක ඕක හරියම හරියම ලස්සන විභක්ති ක්‍රමයක් හොඳටම අහුවෙන සංස්කෘතියේ කාල සට්ටමී කියලා කියන්නේ යම් කිසි සිද්ධියක් වෙන වෙලාවේ අප්‍රධාන සිද්ධියක් නෙවෙයි ප්‍රධාන සිද්ධියක් හිත වෙනවා. ප්‍රධාන සිද්ධිය සිද්ධිය කියන්නේ මේ අප්‍රධාන සිද්ධිය තමයි පටන් අරගන්නේ. දැසි වසිනා කල්හි මොනවා හරි එකක් කියනවා. ඒකයි කියන්නේ නමුත් ඉස්සල කියන්නේ වැසි වසිනා කල්හි කියලා. ඒකකොට සත්‍ය මේ භක්තිය කියන්නේ මෙතන අජහයතෝ අජායතෝ කියලා කියන්නේ ධ්‍යාන නොවඩනා ධ්‍යාන වඩනා කල්හි ප්‍රඥා වේ. ඒකට සාමාන්‍ය සත්‍ය මේ භාවිතයේ තියෙන කෙරෙහි කියන අර්ථය. සත්‍ය ඒ කියන්නේ ධ්‍යාන වඩන්නා කෙරෙහි. ධ්‍යාන වඩන්නා මාත් පදනක් කරගෙන යා බොහෝමාර්ථය කරගෙන ප්‍රඥාව පහළ වේ. වඩනා කල්ලි සහ වඩනා අත්‍යන. ඒකට කාලමානය සහ දේශමානය කියන දෙකම සත්‍ය මීට වැටෙනවා. ඔය ටික මාරු වෙච්ච ගමන් කරන වෙලාවේදී කරන පුද්ගලයා කියපු ගමන් සම්පූර්ණ නියාර්ථය කියන්නේ වාක්‍යයෙන් කියන්න ඕන අර්ථය සම්පූර්ණයෙන් පැකිලෙනවා. ඒ නිසා ගාථාර්ථ දෙනකොට විශේෂම ශ්ලෝක බන්ධනවලදී අර ඊට යොදන ප්‍රයෝගයක් තමයි කාලසත්ත්වමය ප්‍රයෝගය. ඒ කාලසත්ත්වමය ප්‍රයෝගය අන්තිමටම තියෙන්නේ ওই සංස්කෘත භාෂාවේ. ඒක අල්ලන්න බෑ. ඒ නිසා අන්තිමට බලනකොට දැන් දැන් මේ භාෂාමත්ය කියන කේ ගන්නකොට ඒ අඟුලිමාල නිවන් දකින්න චිත්තක්ෂණේ. ඒ චිත්තක්ෂණේ අඟුලි මාල පිටු අඟුලි මාත පිටු ගන්නේ ධර්මතාවයක් ගැන කතා කරන්නේ. අඟුලි මාල කියන පුද්ගලයා තුළ තියෙන සීල සමාධිය ප්‍රඥාවක් නෙවෙයි. ඒ චිත්තක්ෂණේ මේ වෙන වෙලාවේදී එතනද දාන සීල සමාධි ප්‍රඥා පිළිලා තියෙන්න ඕන නැත්නම් යන්න බෑ. ඒකේ අඟුලි මාට ආරූඪ කරන්න පුළුවන් කමක් නැහැ. ඒකත් සාමාන්‍යයෙන් ඒ මම කියන්නේ ඒකෝට සමත ධානය ලැබ ලැබ ඉන්න ඕන නැති එයි කියන එක තමයි. නෑ අපි හිතමු ඒකට අනිත් පැත්ත කියන්න පුළුවන් එහෙම ධානය පිළිබඳ හොඳ පරිචයක් තිබුණා නම් දැන් අපිට කියනවා නම් අපි කලින් හොඳට සුවක්ව වෙඩි කියලා වෙඩි කියලා වෙඩිලා පුරුදු කරගත්ත මිනිස්සෙක් නම් එයා මොනවාක්වත් දන්නේ නැහැ බෙල්ට් එකේ දාගෙන තියෙන පිස්තෝලේ. නමුත් කවුරු හරි එල්ල හෙන් හැරෙනකොටම එයා දන්නේ එක පාට පිස්තෝලන එල්ල කරන්නයි වෙඩි කියන්නයි එල්ලට වදින්නයි chance එකක් තියෙනවා. මොකද හේතුව ඊට කලින් ගොඩාක් පුරුදු කරලා තියෙනවා. එයා ඒකයි බය නැතුව ඉන්නේ. දැන් වාහන ඊලවන්න පුරුදු වෙන කාලේ ගියර් එකක් දාන හැටි හොඳටම තමන්ගේ පුරුදු වහන්නේ හැමදාම රස්සාවට යන්න කියලා. টොප් එකට වැටෙන හැටි. එතකොට අපි අර මුල් කාලේ හොල්ල හොල්ල ගියර එක දම දම එන්ජින් එක නතර කරලා පුරුදු කරපු එක නෙමෙයි. ඒ අතෙන්ද ගියාට පස්සේ යාට තේරෙන්නේ තර්ඩ් එකෙන් টොප් එකට වැටෙන කොයි වෙලාවද කියලා. එතෙන්ද කියන්න බෑ ඒ නිසා ඉතින් මේ වයිලවන්ද වෙනනම් කියනවා තෝයි ඔය ස්පීඩ් එක නම් ඕන කෙනෙකුට ගියර මාරු කරන්න පුළුවන් කියලා ඒක තා හරියන්නේ නැහැ. යාර මුල් මුල් වරද්ද වරද්ද කරපේක තමයි. දැන් දෙකෙන් දෙකෙන් එහෙමයි දැන්. හරි ඉතින් මම දැන් දැන් දරුණා ඒ ගෝලයට එවන් දක්වන්නේ. ඉතින් ඔය ඔය විශ්ේ ගන්නේ වැඩි දැන් පුළුවන් සරජනන්දේ විතරයි. එනිසා සරජනන්දේ එන්නෝගේ තියෙන ඥාන ශක්තිය ප්‍රයෝජන කරගෙන අර කර්මාන්ත උපමයාගේ තියෙන අර විරිතීමේ ශක්තිය මත කරගන්න. ඒක ඒක නිසායි සර්වචනාංශේ ඒ අවස්ථානුකූලව ඒ ප්‍රයෝගය එයාට ඒ පුද්ගලයාට ගැළපෙන ප්‍රයෝගය තේරුම් අරගන්න සර්වඥාන්සේ ඒ පුද්ගලයාගේ මානසිකත්වයේ ඉඳලා. එයාට දැන් බහැලා. ඒකම තමයි මං ගේන්නේ. දැන් මේ වර්තමානයේ අපිට කියන්න බෑ ඕක දිහා බලලා ඔයා සමතෙන්ම ගිහිල්ලා විදර්ශනාවට ගින් යනවා කියලා. අර ඔය කියන තාලේ මිනිස්සු ඉන්න පුළා සමත පුරුදු කරපුවාකින් පුළා ආත්මීය වශයෙන් තෝග්ගාන විදර්ශනා කරපුවා යන්න ඒක නිසා මෙතෙන්දී අපිට ගන්න තියෙන්නේ පුරුණ සුද්ධ සමත යානිකයට ආවඩන්න යන්නත් නරකයි. සුද්ධ විපස්සනා යානිකයට ආවඩන්න යන්න නරකයි. ඉතින් පුද්ගල ભેද කරන්නත් හොඳ නැහැ. යෝගී අපි උදේ වාඩි වෙනවා කියන්නේ උදේ වාඩි වුණොත් සමතේ හරියන්නේ නැහැ. අපි දන්න දැන් සමතේ හරියන්නේ නැති බව දන්න. අය එන්න හරියන්නේ නැති බව දැනගන්නේ විපස්සනාවෙන් යනවා. හැන්දෑ වන්න හරි ගියා. හරි ගියා නම් අනෝ මේ සමතේ අයින් කරන්න මේක හොඳ නෑ මම විපස්සනා කරන්න ඕනේ අර සමතේ අයින් කරන්න ඕනෙත් නෑ. අන්නේ දෙකටම නැතුව අපි හැරුණ හැරුණ නැතුව ගසෝලුවස්ස කියලා කතාවක් තියෙනවා. ඉම්ප්‍රොවයිසේෂන් කියලා කියනවා නැත්නම් ඒ වෙලාවට අවස්ථාන විශේෂ වැඩ කරන්නේ. ඒ ඈ යුගනද්දෝ කියලා කියන එකට කියන්නේ ප්‍රයෝජනෙ සලකලා. ප්‍රොජෙනේ සලකලා යන්න පටන් අරගත්තොත් මිනිහ නිවනේ තමයි. එතන හිටියනම් එයාට වැටෙන එක වැටෙනවා. නමුත් ටික වෙලාවකින් එයා තේරුම් ගන්න හරි. මේකට මේ වැරදි පොරොප්පනේ ගහලා දෙන්නේ. මේ පොරොප්පන්න මේක ගහපුවම හරියනවා. කියන ඒ ශක්තිය Taman තුළට එනකොට අනිවාර්යයෙන්ම උදේ නිවන් නොදැක්කට නිවන් මාර්ගය මේක තමයි බුද්ධ ධර්මයෙන් ආගල ගියක බාර කියලා ඒ ශක්තිය එනකොට හරි සතුටක් වෙන නිකන්. මදේ කිරි ගහ එන්න පටන් ගන්නවා. මේ මෙල්බන් වල කියන්න තියෙන අපි මේ සාකච්ඡාවේ ප්‍රශ්න අහන පැත්ත තේරෙනවද නැත්නම් ඇහි මොකද්ද මේ ශ්‍රවණය කොහොමද කියලා ඇහෙන්නේ නැහැ. එකෝ එකේනවා. රිසෙප්ෂන් එක කොහමද? ඒ ඒ හෝල් එකට මයික්ස් දාලා තියෙනවා. මයික් වලට આવොත් එකෝල් කියනවා. මයික්ස් ඕෆ් කරලා ටෙලිෆෝන් එකට කතා කරන්නේ. නැහැ අදයි මේක හරි දුරනේ හැබැයි. ලාල් හරි චිත්‍රාලි නැහැ. ඉන්නේ ගෑනට කිව්වා. හොඳයි දැනට සාමාන්‍යයෙන් ඇහෙනවා කියලා හිතාන අපි ඉස්සරහට යනවා. නමුත් පුළුවන් නම් මේ ශ්‍රවණ தත්ත්වය පිළිබඳව අපිට දැනගන්න හරි. ඔව්. සත්‍යකේ කොහොමද? සකදාගාමි අනාගාමීදී කොහොමද යන කවන්නේ තියෙන්නේ? නැත්නම් කොහොමද දෙන්නේ පස්සේ එන්නේ? ඔය සාමාන්‍ය ඒකට උදාහරණයක් වශයෙන් සාමාන්‍ය මේ මුල් ධර්මානුකූලව කියන්නේ විසුද්ධි මාර්ගයේ අවසාන ඥාන දර්ශන විසුද්ධියේදී විස්තර කරලා තියෙනවා. සුත්ත සමතෙන් ගියත් නැත්නම් අර්පණ සමාධිය කියන්නේ කියත් පළවෙනි මාර්ග ඥානය අර්පණාවක් නැතුව සිදු වෙන්නේ නැහැ කියලා. පාඩක මාර්ග ඥානය. ඒකට මේ දැන් මේ මේ රැඩිකල් වාදී එහෙම විප්ලවකාරී උදාහරණ දෙන්නේ හරි අවධාන කරන ධ්‍යානයක් තියෙනවනේ මම පටන් ගන්න ධ්‍යානයක් ඕනයි කියලා නීති දාන්න එපා. පටන් ගන්නකොට සාමාන්‍ය සමතයත් සාමාන්‍ය උපචාර තිබුණොත් ඇති ඒත් එක්ක විපස්සනා වඩනකොට වඩනකොට ඒ උපචාර සමාධිය එන්නේ එන්නේ එන්නේ මේ සියුම් භාවයටපත් වෙනවා. දියුණු භාවයටපත් වෙලා ඒ ඒ විපස්සනාවත් එක්ක මේක කියන්නේ මේ මට වනේ හොඳ නිදර්ශන කීපයක් ඒගොල්ලෝ පෙන්නනවා ඒකට. ඒ වැඩේ කරගෙන කරගෙන යනකොට ඒ කියන්නේ පීය ගගා යනකොට ඒ කැපුම් වැඩ කිරීමෙන්ම කැපුම් එනවා. දැන් කතුරක කැපුම් ගන්න ඕන අඟුරු කැල්ලක් කපන්න ඕන. අඟුරු කැල්ලක් කපන්න කපන්න කපන්න කතුරේ කැපුම් ශක්තිය වැඩි වෙනවා. අන්න ඒ වගේ වැඩ කරනකොටම ඒ සමාධිය හදාගෙන යනවා. දැන් මූලික පටන් ගන්න මෙන්න මෙච්චර සමාධියක් ඕනෑ කියලා නීති දාන්න එපා කියලා කියන්නේ. මෙච්චර පටන් ගන්නකොට මෙහෙම ඕනේ කරගෙන යන්න. කරන සීලයක් ඕනෙත් නැහැ. පටන් ගන්න මේ ඔය ඇති. හැබැයි කරගෙන යනකොට සීලය හැදෙන්නේ නැත්නම් එහෙනම් ඉතින් ඒ සමාධිය මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. කරගෙන යනකොට සමාධිය හැදෙන්නේ නැත්නම් ඒ ප්‍රඥාවේ අඩුපාඩුවක් තියෙනවා. ඒ ප්‍රඥාව හැදෙන්නේ නැත්නම් ඒ ප්‍රඥාව අඩුපාඩුවක් තියෙනවා. ආන්නේ විදිහට මේ වැඩේ කරන යනකොට ඒක විශ්ින්ම ඒකට කියන්නේ රිෆයින් වෙනවයි කියලා. පරිණාමයකටපත් වෙනවා. සීලෙත් පරිණාමයටපත් වෙනවා, සමාධියත් පරිණාමයටපත් වෙනවා, ප්‍රඥාවත් පරිණාමයටපත් වෙනවා. මේ පරිණාමයටපත් වීම කිසිම කෙනෙකුට දකින්න බෑ, Tamanne විතරයි දකින්න පුළුවන්. සරුවචනාන්තේ ඇර. අන්න ඒකට අවදි නැත්නම් ඔය කොච්චර සීල සමාධි ප්‍රඥා කරුවත් මහකුරු පැටවවම තමයි බෝරු වගේ පිටේ නියත්තේ රසයක් එන්නේ ඒ රසය එන එකත් විපස්සනා ඥානයක්. සීලේ සමාධි ප්‍රත්‍යක් නෙවෙයි. විපස්සනා ඥාන කියන එකට තේනවා අද පැන පැන කච්චිලංගක හිටියත් මගේ දැන් මෙන්නට වැඩිය සීලතුන් කෙරේ සහ මගේ හීල කෙරේ නම්බුවක් තියෙනවා. හැබැයි රට පිළිගන්න මට්ටමේ නෑ. ඒ වගේම සමාධිවන්තයින් සහ සමාධිය පිළිවෙල නම්බුවක් මට දිනනවා. හැබැයි ওই හිතන මට්ටමකට ගිහිල්ලා නෑ. අන්නේ විදිහට මේ මේ ඉස්සරහ යනකොට හලෝ මම මේ ලයින් එක පොඩ්ඩක් කට් කරලා බලන්න මොකද වෙන්නේ කියලා කියන්නේ. රිසෙප්ෂන් <laughs> එක කොහමද? හොඳට ඇහෙනවද? එනවා ස්වාමීන් වහන්සේ මේ මයික් එක ගොඩක් කිට්ටුවට කරලා මේ කතා කරොත් එතකොට ආ ප්‍රශ්න ප්‍රශ්න ඇහෙනවද ඈතින් ඉඳලා කතා කරන්නේ නෑ ප්‍රශ්න ඇහෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ ආ ඒක දැනගන්නයි ලයින් එක කට් කරේ ඈ දැනගන්න රාගෝ කියන වචනේදී මම ඇත්තට මට ඒක මේ දැන් ඊවරණ දැන් අරමුණේ යනකොට අරමුණ තුළ තියෙනකොට ඇත්තටම නීවරණ වැඩ කරන වෙලාවෙදී හිතෙනවා ඒක නැත්තම් කොච්චර හොඳද කියලා ඇති වෙනවා. එහෙම කරගෙන කරගෙන ගිහිල්ලා ගන්නවද ඇත්තටම එක අවස්ථාවක් එනවා ඔක මිකල් ප්‍රේමසනන්ත එක අවස්ථාවක් එනවා නීවරණ ඇත්තටම නෑ. නීවරණ හොඳට අරමුණ හිත යනකොටම මේ නිකන් විශාල කඩයක් නේ යබෝ උපදිනේ උනේ කියලා අර නීවරණ ටික ආපහු ඇදලා ගන්න දෙයක් කියනවා. ඒක එකතරා නෙවෙයි දෙසිලක් නෙවෙයි පරිසිද්ධිය. ඇත්තටම දැරදෙන මොඩකමක් කියලා. කියනවා නම් ඒක නැවත නැවත නැවත නැවත කරනවා. ඉතින් ඒක හිතන උප්පත්ති ලැබු පෘථග්ජනයාගේ කියන නම්බුව. දැන් පෘථක් පෘථක් කියලා කියන්නේ. නැදම් මේක මේ එතන මේ ඇයි මෙහෙම කරන්නේ කියලා ඉතින් මේක සංසාරකින් ඒක ඒක දකින්න එක තමයි මේ කවදාකවත් අනුන් කරපු හෝනියමක් නෙවෙයි. ඒක තමයි යෝසේලා භික්ෂුණී කිව්වේ. නයිදං අත්ත කතම් බිම්බං නයිතං පරකතං අගං හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. මේ වෙලාවේදී පිරිසුදු වුණාට පස්සේ හිත ඌරා චීන ඌරා වුණා. හදනකොට ඌට මඩ කණ්ඩ හම්බුනේ නැත්තම්. සිමෙන්ති පොළව කොහම දාලා පිටින් ගෙන ආහාර ගැම්මොත් ඌට රක්තහීනතාවය කියලා ලඩක් ඇති. ඌරා කියන්නේ අසුචි කාලා හැදිච්ච එක මඩ කාපේක ඌට ප්‍රශ්නෑ දැන්. ඉතින් අන්තිමට හොයන වෙන ගියට පස්සේ තේින්නේ උන්ට පස් කන්න බෑ. ඊට පස්සේ කෙරුවේ බක්කයක් හදලා පස් ගුණ දෙයක් දානවා අර එකේ ගහනකොට ගහනකොට අර පස් වල තියෙන විස බීජ අඟට ගියාට පස්සේ ඇතුලෙන් ප්‍රතිශක්තියක් ඇවිල්ලා රක්ත ඉඳතාවේ නැති වෙනවා. ඒක අපි කෙලෙස් වල ඉපදුනේ. ඊට පස්සේ කෙලෙස් නැති සුද්ධ භූමියට ගියාට අපිට පිටරට ගියා. අපිට අල්ලන්නේ නැහැ. ආයෙත් කියලා සයිබර් කඩේකින් ටිකක් කාලා ආපු දවසේ ඌරු කෑම එහෙම තමයි කුණු එහෙම නැත්නම් අසුචි එහෙම නැත්නම් මේ නීවරණ දාගත්තත් දුවන්න බෑ හැබැයි අර දැන් දාගන්න ප්‍රදේශය අඩුයි. ඉස්සර අසුචි ගොඩේ ඉඳගෙන පිරිසුදුකම හෙව්වා. දැන් පිරිසුදුකම සුද්ධ ඉන්න බෑ. කුඩල කොට උඩ තිබ්බට හිටින්නේ නෑ. ඒකෝට තේරුම් අරගන්න මේ හිතේ තියෙන නොසන්ඩාල දහබදුරක් පට්ටපණක් නොකෑමනා ගතියක් තියෙනවා. ඒක කවුරුත් දීප එකක් නෙවෙයි. ඒක දැක්කට පස්සේ තේරෙනවා මේ උඹට ඕනේ නම් සුද්ධව ඉන්න පුළුවන්. උඹට ඕන නම් අසුචි වලට යන්න පුළුවන්. ඔය දෙකේ වරින් වර දන දන දක දකට මේ අසුචි වලට බහින ගතිය යෝගාවචරය ගතිය. නොදැන මේක මට කවුරු හරි කරොත් දෙයක් මේක මේ මේ කර්මයක් කරකම් එකක් කියන එක පුතත්ජන ගතිය. ওই දෙක දැනගෙන අතගාලා අතගාලා පස්සේ නොත් අත නොගාන තැනට ගියාට පස්සේ ආශය ගතිය. ඒ නිසා ඉස්ලාම් වෙන්න තියෙන්නේ මොයිට වැඩි සුදුසු මොකද සුදුසු ඔයිට රසවත් තනක් තියෙනවා. ඒ මොකද්ද භාවනා කරගෙන යනවා. යනකොට දැන් ඔන්න අරමුණ හොඳට සියුම් වේගෙන යනවා. දැන් දන්නවා තමයි. ශබ්ද වේදනා වල අරමුණ සියුම් කරන සියුම් කරන ගියා. එහෙම ඉන්න වෙලාවේදී වරින් වර ආයෙ සැරයක් අරමුණ සිවුනට පස්සේ ශබ්ද ඕසේ එන්න පටන් අරගන්නවා. හිතවිලිත් ඕසේ එන්න පටන් ගන්නවා. වේදනත් එන්න පටන් ගන්නවා. ඒකෝට තමන්ට හිතනවා යකෝ දැන් මේ පිළිසු කරන යන්න යන්න මේක නතර වෙන්න එපා. මොන නතර වෙන්නද මේක එනවනේ. කියලා මේ උපදේශ සම්තර නලබෝපගෙන ආයේ ගුරුවරයා හොයන්න පමාවයි. දැන් මට මේ මොකද වෙලා තියෙන්නේ? අරම හොඳට ජීව වෙනකොට නැති ශබ්ද වේදනා හිතවිලි එනවයි කියලා. ඒකට දක්ෂ ගුරුවරයෙක් නම් කියලා කියන්නේ හොඳයි. ඔය වෙලාවේ ඔයාට විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි මූල කර්මස්ථානට නැවත නැවත යමින් දැනගන්න දැන් සත්ත්ව වේදනා හිතවිලි තියෙන මූල කර්මස්ථානේ තියෙන බව. එතකොට සද්ද වේදනා හිතවිලි අවසර ඉල්ලලා නෙවෙයි ඇතුළට එන්නේ කඩාගෙන එනවා. එතකොට තමන්න පුළුවන් සද්ද වේදනා හිතවිලි ආපුවාම නීවරණ වලට බර ගතියක්, කම්පන චංචල ගතියක්, චපල ගතියක්. අරමුණට ගියාට පස්සේ අරමුණ සාන්ත ගතියක් එයා පැනලා දෙන්නේ නැහැ. නමුත් එතන ගියොත් කවදාකවත් දොර වහලා නැහැ. කොයි එකද ගන්නේ? උත්ෙන්දී පේනවා සරුවචන සඳහන් කරනවා නැවත නැවත අරමුණකින් අර සාන්ත ගතිය අනුමත කිරීම සත්පුරුෂ ගතිය වශයෙන් අර පුරුද්ද නිසා නීවරණ වලට ගිහිලා අවශ්‍යගෙන ඒක ඇති කර මිනිසුන්ට බැනලා නීවරණ වලට බැන බැන නඩු කිය කියා දිනන් හදන ගතිය අසත්පුරුෂ ගතිය වෙන්නේ. උන් ওই දෙක දන්නවනම් නිවන කිට්ටුයි ඔයක අනිවාර්යයෙන් මොන දෙන්න වෙන තැනක් භාවනාදී. ඒක දන්නේ නැත්නම් කොච්චර භාවනා කරත් කොච්චර ධ්‍යාන ලැබුවත් ඒක අනිවාර්යයෙන් බාහිර දොස් වෙමි. බාහිරට හේතු කරන්නේ නඩුවයි. එනිසා නීවරණ ඇති නැති தත්ත්වෙ මැදදී හරිම විචිත්‍රයි භාවනාව. ඒකදී විපස්සනා විතරමයි ඒකම නිදාහරණ තියෙන්නේ. අනිවාර්යයෙන් බාධා පැමිණිය යුතුමයි. ඒක හල්ලි ගවන්න ඕනේ නැහැ කීබේ හම්බේ. ඔය බාධා එනකොට Taman කිව්වේ හරි දැන් දෙකක් තියෙනවා. බාධා වලට කියලා හිත සැලිලා ඒක කවුද කෙරුවේ මොනවද ඒව කියලා ඔය කොමිෂන් දාගෙන වැඩ කරන්න පුළුවන්. එතන කොච්චර බාධා දුන්නත් අරමුණ ගෙවිලා නැහැ ගෙවිලා නැරෙන්න බෑ. සාන්ත අරමුණ මෙතන තියෙනවා නේද කියලා නැවත නැවත අරමුණට යන්න පටන් ගත්තොත් අපිට තේරෙන පටන් අර ගන්නවා. අපිට ඕනේ නම් අපි අකුප්පාචේතෝ විමුක්ති හොයනවනම් අරමුණ ගෙවිලා අරමුණයි සුකරනවා. කුප්පකතිය තියෙනවනම් අරේනකටත් එකයි වේදනත් එකයි නීවරණත් එකයි කතා කර කර ඉතින් පැටලෙනවා. ඒ කිය ඔය දෙකේ සාමාන්‍ය අසත්පුරුෂයා පැටලෙන ගතියට වැඩි සත්පුරුෂයා එව්වට බීරෙක් වාගේ. එව්වට පොට්ටෙක් වාගේ. එව්වට නොතේරෙන මිනිහෙක් වාගේ. මෝඩෙක් වාගේ. මලමිනියක් වාගේ ඉඳලා අනේ කොච්චර කරපත් මාර පටන් ගත්ත අත්වල තියෙනවනේ මට. මූල කර්මස්ථානේ තියෙනවනේ. මං ඒ පැත්තට යනකොට මේක බය ආදුකමක්මයි පේන්නේ. මේන ෆයිට් එකක් දීලා හරනම් මේ සත්ත්වත් එක්ක රණ්ඩු කරන්න යන්න එපා. වේදනාව යටකා ගන්න යන්න එපා. හිතවිලි යට කරන්න යන්න එපා. නමුත් ඒක කරන්න හදන්නේ ඊට වඩා ලේසි. දැනටමත් මට්ටම් වෙච්ච කීකටු වෙච්ච නී මූල කර්මස්තන තියෙනවා කියන එක බලන්න ගියොත් එතන දිනපු යුද්ධයක් තියෙනවා. අතන තියෙන්නේ සිවිල් යුද්ධයක් තව දිනන්න තියෙන දිනුවත් ජය ගන්න පුළුවන් ඒක වෙනම කතාවක්. නමුත් පහුවෙන්න පහුවෙන්න මේ මිනිසයා අර දිනපු යුද්ධ දැන් මේ වෙනකොට Tamanta උරුමේ තියෙන එක වැඩි ඇසුරු කරනකොට හරියට කබරහමක් තියෙන මිනිහෙක් වගේ. ගැහුවට ගණන් ගන්නෑ. බැන්නට ගණන් ගන්න මොනවත් කරන්නේ. මොකද එයා දන්න ඕවට නඩු ගියොත් මේ චිත්තක්ෂණේ පලන. මන්දර ඒකට විවිධ නම් කියන්න පුළුවන් ඉවසීම, නොසලින ගතිය, Taman පිළිබඳ විචනාත්මක ගතිය හැම කරදරයක් තුළම වාසනාවක පෙර නිමිත්තක් කියන බව. හැම හැම බාධකයක්ම සාධකයක් බව. හැම දෙයක් තුළම විශ්වලාගත් ආශිර්වාදයක් තියෙන බව දැකීමයි මෛත්‍රිය කියන්නේ ඔකමයි විපස්සනා කියන්නේ. දැන් එතෙන්දී මට මතක් වෙනවා දැන් සරතන් මහන්සියල නම් ඉතිවිවර මේ කාර්යකාරක මේ ඉල්ලේ නැත්නම් සරතන්ට ඉල්ලේ ඉවර තමයි වෙන්නේ. එතෙන්දී බුදුහාමුදුරුවෝ පැටිය නිවනක් එතනමයි. එතෙන් යනවා කියන්නේ මේක දැන් ඇත්තටම දැන් මේ වගේ ප්‍රමුඛ ගානකින් පේනවා දැන්. අපි දැන් වාහන කරගෙන ඉන්න වෙලාවේ අපිට මොකක් හරි ඒ වගේ කවුරු කතා කරලා එහෙම නැත්නම් අපි ඒකට අරමුණ ඇතිකින් කියන එකට සමන් දෙනවා පස්වෙනින් එක කරකින් දැනුණා තමයි කියලා කියනවා. නමුත් අර ඒ සරසන් වහන්සේ ඇත්තම ඒ වෙලාවේ ඉස්සරහට වැඩලා ඉන්නේ. ඒත් අර ඒ පුද්ගලයා මේ සරසනට කියන්නේ කියලා වදන කරන්න යන අරමුණක් හරිනේ. ඒ කියන්නේ කුප්ප ගතිය. අකුප්පා වැටක දාලා කුප්ප ගතියට යන ඒ උ කුප්පයක්. උ කුප්පයක්. එච්චරයි දෙක නෑ. ඒක මම කියන්නේ ඕක කවදාත් අනුන්දියා බලන්න යන්න එපා. අනුන්දියා බැලුවොත් අපිට අනුන්ට කුප්පයි කියන්නේ. එතකොට අපි කුප්ප වෙනවනේ. ඒ නිසා කියන්න ඕනේ මේ පොල් ගහ කන්න දෙන්නේ, කේල් ගහ කන්න දෙන්නේ කියලා බලන්නේ කාට තේරෙනවා. අපිට තියෙන භාවනා කරලා ලැබිච්ච වාසන තමයි තුනම තියෙනවා දැන්. එකක් තමයි අරමුණ තියෙන ඕන අරමුණට යන්න පුළුවන්. ආ එහෙනම් මේ වුණ කරගත්ත කිරි ටික වගේ බොහොම ජයට තියෙනවා. එහෙනම් දැන් මෙතන තියෙනවා උඩ දාන, ගොජ දාන, වේදනා, ශබ්ද, හිතවිලි ඒක අසුචි. ඕක දැනගෙන ඉන්නවනම් නිවනේ. ඕක නොදැන ඉන්නවනම් අපායයි. ওই ටික දන්නේ නැත්නම් ওই ටික දන්නේ නැත්නම් මොකද්ද අපි මේ මනුස්සාත්ම ලැබුවු දෙය? ওই ටික දැනගෙන ඕක නෝන්ජල්කමක් කියලා හිතනවනම් ඕක මේ බය අඩුකමක් කියලා හිතනවනම් ඉතින් ඕමනසල බුදු ආමරණ තුලෝ කරන්න පුළුවන්. ඉතින් බුදුජානනාංශය කියන්නේ ඔතෙන්ද යන්න පුළුවන් බව යම් දවසක අපි සාක්ෂාත් කරන යන්න පුළුවන්. මේක තව වැඩ ගොඩක් තියෙන යන්න පුළුවන්. ඒක තමයි ජීවිතේ හැබෑ වෙනස. ඊට පස්සේ තමයි මනස යන්නේ දෘෂ්ටි කියන්නේ. එතකම්ම මිනිහට මේ අන්ත දෙක අල්ලනවා මිනිහට මැද ප්‍රතිපදාව අහුවෙන්නේ නැහැ. මැද ප්‍රතිපදාව අහුණාට පස්සේ ඉන්න සෑම කරදරයක්ම පුදුම වාසනාවක් තේරෙන පටන් අර ගන්නවා. මේක හරි ලස්සන උණු උණු ආපවාවි. ඒකට මේ මනසත් කරන ප්‍රකාශයක් තමයි ඇත්තටම අපට සද්ද කරදර කරන වැඩිය අපි සද්ද වලට කරදර කරනවා කියන්නේ. සද්දින් ඇවිල්ලා යන්න අපි මල්ලේ දාගෙන ඒකේ ශබ්ද ගෑනු එකක්ද පිරිමි එකක්ද බැන්නද ස්තුති කරාද කිය කිය අර එන ශබ්ද නතර කරගෙන ඒව විග්‍රහ කරන ගන්නට අරමුණක් පාවා දෙනවා ශබ්දේ අපි විහිං මල්ලේ දාන්න තියෙනවා ඒක ඇහිලා තියෙන යන්න නිසා කරදර වලට කරදර කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා විශේෂයෙන්ම ශබ්ද පිළිබඳව කියන්නේ ඒක වැදුනා කියන අපේ තියෙන රොද්දල් වෙලා ඒ මැදට අපි බාහිරට ගිහිල්ලා ඒ මැදට අපි මූල කර්මස්ථානේ පාවා දීලා නිසා උතන කොච්චර දැනගෙන හිටියත් පළවෙනි වැටේ වැටෙනවා. අද්ද එනකොටම මට ඉල ඉතින් අන්න ඒ හද්ද මේ කායතර අම්මා මොනතෝ වයින්. ටික වෙලා ගියට බලනකොට තෝගේ අම්මට යකෝ කියලා Taman පැත්තටම හැරෙනවා. තෝ යෝගාවචර. තෝ තෝ බලලා. ඉහිලා කියන්නේ නැහැ. ඒක යකෝ බුදුහාමුදුරු ඉතර ඉන්න කෑ ගහන්න එපා යන් කියේ. දැක්ට ගියා. එතකොට එනවා ඩ්‍රිල් එක අර සද්ද කරපු එක අනේ උඹත් නිවන් දකපන් කියලා වඳින්න හිතනවා. අපිට ගහන මිනිහට අපිට බයින මිනිහට අනේ මූ නිසානේ දැන් බුදුහාමර පණාවේ. මේ සජීවි බුදු කෙනෙක් ඉස්සරහට ධර්මයේ ආවේ නිර්දය විදිහට අපිට ගහන්න ඕනේ කවුරුහරි. අම්මා තාත්තා ඉන්නවනේ පිටත ගග හිටියට කවදාවත් ඔය වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම සල්ලි දීලා හරි දේවදත්ත කෙනෙක් හයර කරන්න ඕනේ. නමුත් භාවනා මැදත්තම අනිවාර්යයෙන්ම දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා බය වෙන්න දෙයක් නැහැ. ඒක මම ජාත්‍යන්තරව දකපිලා. ඕනම භාවනා මධ්‍යස්ථානෙක ඒ නිකන් හරකට දෙන්න නිකන් තේ වෙච්ච කට්ටිය. හලෝ දැන් ලයින් එකේ දුර්ලකමක් මගේ දුර්ලකමක් නෙවෙයි ඈ. දැන් සිග්නල් කරගෙන බලන්න. ඒක දිගට ගන්නවා දැන්. ඉතින් බලන්න ආලෝකය ලැබෙනවා නෑ. ඒකදී අටුවාවේදී මේ විසරි මාර්ගය ගත්තොත් කියලා කපුවට වගේ කළු පාට පේන්නත් පුළුවන් කියලා ඉඳ ගන්නකොට තිබුණු සංඥාව පේන්නේ. ආලෝකය තමයි උඟදෙනේ ප්‍රියව දකින්නේ. අපි දැන් ගෑනු කෙනෙක් කිව්වට පස්සේ සුන්දර ගෑනු කෙනෙක් හැම ගෑණියක සුන්දර නෑනේ. බැඳලා ඉන්න මිනිස්සුගේ බලන්නකො. මේ මිනිස්සු ඇස් කණ්ණාඩි නැතුවද බැඳලා තියෙන්නේ. බැඳලා ඉන්නේ යක්කු බැඳලා තියෙන්නේ. ඒ ගෑණි. නමුත් අපි ඕනම වෙලාවක අපි හීනෙන් දකින්නේ ආශ කරන ගෑණියක් වෙනකොට හරි සිසිවන වුණ ඉඳසුඟගත හැකි මෙතින මූණ අඳ වාගේ අනම්මනම් කියන්නේ උකදාත් හම්බෙන්නේ. ඒක ධානය කියනකොටම හම්බෙන්නේ සහැල්ලු ගති ආලෝක අනම්මන. මොකද අරක කියන කපු ඇට වගේ. කළු ටික දකින්න ඉඩ තියෙනවා. ආලෝක වෙනුවට නූල් වගේ දේවල් දකින්න ඉඩ තියෙනවා. රේඛා වගේ දේවල් දකින්න ඉඳ ගන්න විනාඩිය තියෙන සංඥාව කියලා. හලෝ තෙරුවන් සරණයි මේ මේ දැන් නම් ලයින් එකේ දුර්වලකමක් ඈ. එමයි සම්මාත්. හොඳයි අපි මේ මේ මේ සාකච්ඡා කරලා හිටියේ බාධාවල් සාධක බාධක සාධක බවට පත් කර ගැනීමේදී අපි දැනට තියෙන විපස්සනා ඥාන ටිකත් මේ ධර්මයේ ගැඹුර හැඟවිලා තියෙන ගැඹුර මත කරගන්නත් ඒක සම්පූර්ණ හම්බයක්. අපි නමුත් උත්සාහ කරන්න ඕනේ හැම වෙලාවෙදීම බාධක ඉල්ලන්න නෙවෙයි බාධක එන්නේ හොඳකට නෙවෙයි මොකද පුංචි පුංචි බාධක හැම එකක්ම එනකොට පුළුවන් තරම් එතෙක් වුණ කරපු මූල කර්මස්ථානේ සරණ යන්නේ ඉතින් කියන මූල කර්මස්ථානේ මාව අමතක කරලා නැහැ එතෙන්ට මට යන්න පුළුවන්කම තියෙනවා කියන එක බලබලා හිටියොත් ඊට වඩා අශීරු දුෂ්කර අවස්ථාවලදී මූල කර්මස්ථානය තමයි ආරක්ෂක යන්ත්‍රයක් වශයෙන්. එහෙම නැත්නම් මේ මැජික් මන්ත්‍රයක් වශයෙන් තියාගෙන ඉන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා මේ මූල කර්මස්තන ඕන තැනකට ගෙනියන්න පුළුවන්. ඒ නිසා එක තැනක ඉඳගෙන පුහුණු කරලා සක්මන්ටක් ගෙනියන්න. එතින් දකට උටක් ගෙනියනවා. ඉතින් හැමතැනම පාවිච්චි කරන කරන්න පාවිච්චි කරලා වැඩක් ගත්තොත් ඒත් එක්කම යන පරියන්කේට සමාධියටත් උදව් වෙනවා. මට මේකෙදි මෙතෙන්දි වැඩ ගන්න පුළුවන් වුණා කියලා එnde end end තමන් පිළිබඳ තමන්ගේ විශ්වාසයත් බාහිර ඒ මත රඳා නොපැවති. තමන්ගේම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම මත රඳා පැවතීමත් එන්නේ තමයි විමුක්ති රසය කියන එක. තමන් ස්වාධීන ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ ස්වාධීන ගතිය නිවනට ඉස්සෙල්ලා පේනවා කියන එක තමයි මේ ගාථා හතරවෙනි පදේ පේනන්නේ සවේ සම් නිබ්බාන සම්ති කියන. එන්නේ දැනට මම යෝජනා කරනවා මේ කටේ ඉඳලා නම් පුළුවන් වෙන්නේ නැහැ. මොකද අපි ඉතින් ඉන්නේ දැන් ගියා මොකද දර්ශනයේ මම ඒක සාකච්ඡාවේ ඉඳලා ඔබ කතා කරනවා මේ කියන්නේ. නේද? අපිට දර්ශනේ සම්මතයි. මේ නැති ඉන්න කට්ටිය තපවත් කරන්න දාලා ඔය. දැන් ධම්මපදයේ දැන් පොතේ විවිධ යනවා. ඊට පස්සේ අපි යෝජනා කරන් සිටිය දැනනස මේ දැන් දර්ශනයේ මම යෝජනා කරන් ගියත් මම ඉතිරි කරන්නේ. අර මා සැලිෂන් නැසේගේ පොතේ ඔබ කියලා රචනා කරලා තියෙන්නේ. ඒක සාකච්ඡාවට ගත්තොත් මොකක්ද? හයිඩ්‍රෝස තුන් හතර දිනක පොත් පරිවර්තනය. හලෝ තෙරුවන් සරණයි. දැන් ආයි ලයින් එකේ දුර්වකමක් තියෙන. ඉතින් කමන්න දැන් ළමයට කිට්ටු වෙලාව. මේ ඒක නිසා මේ යෝජනාවක් එනවා මේ දවපති ඉවරුණාට පස්සේ විපස්සනා විපස්සනා භාෂි භාෂා ඒ කියන්නේ ඊට පස්සේ මහසි සායදගේ පොත අපි සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරගනිමු කියලා. ඉතින් හොඳයි යෝජනා තියාගනිමු සමාර්ථයෙන් මේ ධම්මපදේ නැති වුණාට මෛත්‍රී බුදුහමතෝ පහල වෙලා ආයෙත් ධම්මපදයක් කියන්න ඉඩ තියෙනවානේ. මේ වැඩි ටික හිමීට යන ගමනක් ඉඳා ඒකේ ඉද කියන්න බෑ නැත්නම් ඔය දැනට මේ සෞඛ්‍ය කල්සමලා බුද්ධ සාධන වෙන පොතක් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක ඉවර වෙනකන් අපි මේ යෝජනාව දැනට මේ මොකද්ද කියන්නේ කල් කල් තබනවා. කල් තබනවා. එතකොට මේ මෙල්බන් පැත්තේ නැද්ද වෙන කියන්න කරන්න මේ ප්‍රශ්න නෑ ස්වාමීන් වහන්සේ කාට හරි මොනවා හරි අහන්න තියෙනවද ප්‍රශ්න? අහනවා කට්ටියකින් ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න ඉතින් මාත් ඒක දුක්කෝ වහන්නේ නෑ. නෑ ප්‍රශ්න නැත්තම් හොඳයි. අනතුරුදායක ප්‍රශ්න නැහැ. සම්බන්ධ මේ ඔන්ටරියුම රියුමයි එතකොට එකයි මහානායක ස්වාමීන් වහන්සේගෙදීමයි පොත් එකට දැම්මා. ආ හොඳයි. මේ ඊයේ ගිහලා අර මේ ඇප්ලිකේෂන් එක නම් බාර දීලා ආවා. ඒ වෙලාවේ අර දැනදීන් වලින් ගෙන්න ගන්න සිද්ධ වුණා ටිකට් එක. ඒ වෙලාවෙම ඊමේල් කරලා ඒක ලෙවල් තිබුණා කොහමද දැන් මේ වීසා සඳහා මේ බැංකොක් වලට පෝස්ට් කරලා තියෙන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි මෙන්න මොන හරි තියනවා නම් පරණාට පිළි අපහු දැනුම් දුන්නොත් හොඳයි මම ඊමේල් එකක් එවලා ඇති බලන්න ඈ සතුටු සතුටු නැතයි විපස්සනා කරනයි භෝගිත කියන්නේ අතර මගේ සමානතාවට ලොකු ලොකු මාර්ග කරන්නේ එහෙම කියලා නෑ බොහෝ අය කියනවා මහත් කියලා ඒ කියන්නේ ඒක වෙන්නේ සමතයි විදර්ශනයි දෙකම කරනයි පොතේ දෙන්න තමයි ඉතින් අය පැටලීමක් කරනවා කියන්නේ සමතන්නේ නෑ ඒක ඇත්තටම උපිත්තසන උපක්ලේශ ගැන කතා කරනකොට ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියලා මේ ඒ කියන්නේ භාවනා ක්‍රම තුනක් අපිට හොඳට පැහැදිලි සමතේ පටන් ගන්න විපස්සනා විපස්සෙන් පටන් ගන්න සමතේ ඊට පස්සේ සමත විපස්සනා දෙක කියලා භාවනා ක්‍රම අපිට සාමාන්‍යයෙන් ඒකයි මේකයි ඒකයි මේකයි කියලා ගතයි දුක් වේදනා සුඛ වේදනා අදුක්කම සුඛ වේදනා උපජ්ජති මනාපං උපජ්ජති අමනාප උපජ්ජති මනාපං අමනාප ඒකට අමතරව හතරවෙනි එකක් පෙන්නනවා මේ විසුචම් පටිගම්බිතා මංගේ. කියන ධම්මොද්දච්ච භාවිග්ගහිත මානස කියලා භාවනා කරනවා. ධම්මොද්දච්ච විග්ගහිත මානස කියලා කියන්නේ දැන් අපි මේ නීවරණවල තියෙන උද්දච්චයක් තියෙනවානේ. නීවරණවල උද්දච්චය කියලා කියන්නේ අලු කොටකට ගලන් ගැහුවා වගේ පාට විසිරලා යනවා. මීමැසි කුටියකට දුමක් ගැහුවා වගේ පාට මීමැසි විදිහ විසිරෙනවා. හොඳට ඉදිචුවක් හිටක් ගලේ ගහපුවාම පුවක් හිට නම් සීචිකට යනවා. අන්න එහෙම යන ගතියක් මේ පෘථග්ජන හිතේ තියෙන. ඒකට හේතුව මේ කාම වස්තු. එහෙම නැත්නම් මේ විතක්කය කියන චෛතසිකේ වැඩ කරන්නේ නැත්නම් එක එක වෙලාවට හිත නංවන්නේ විවිධ අරමුණු ඒකට සීචිකලයි. ඉතින් මේක අපිට විතක්කේ තේරුම් අරගෙන අරමුණට හිත නැංවීම තේරුම් අරගෙන අපි ආනාපාන මෙහෙත පවත්නකොට අර සීචිකට බහව නැති වෙලා ඒක එකටන් වෙනවනේ. ඉතින් අග්ගලා හදන්න පිටි හදාගත්ත පස්සේ පැණි ටිකක් දාලා ඇල්ලුවාට පස්සේ අග්ගලා ගෙඩිය හැදෙනවනේ. පැණි වල තියෙන අර ආබන්ධන ශක්තිය නිසා අන්න වගේ මේ විතක්කය විතක්කේ පහළ වෙච්චාම උද්දච්චේ පහ වෙලා අරමුණේ හිත පිහිටන ගතියක් හිටිනවා. එතකොට අපි කියනවා පරිඋත් ทาน මට්ටමේ සමාධියක් කියලා. මෙහෙම වුණාට පස්සේ ඇතුලේ තියෙනවා තව දැන් පරිඋත් ทาน යටන් කියනවා අනුසය මට්ටම. අනුසය මට්ටමේ තියෙන කෙලෙස් කවදාකවත් ඔළුව උසන්නේ නැහැ. විචිකම පරිඋත් ทาน තියෙනකම්. ඒගොල්ලෝ උස්සුවට පේන්නේ ඒගොල්ලෝ උස්සන්න මේ දෙන්න අයින් කරන්න. නැත්නම් මේ ටික දෙක අයින් කරපුවා ඊගාවට එන්නේ පරිඋත්තාන. දැන් අර විචක්‍රම කෙලෙස් කාය චර්ච දුස්තන්ත වචී දුස්ත අයින් කරා. පරිඋත්තාන කෙලෙස් නීවරණත් తాවකාලිකව යටපත් කරා. නැත්නම් හැම වෙලාවෙදීම වගේ සතියෙන් ඉඳලා නීවරණ වලට මතුවෙන්න දෙනකොට අර යට තියෙන පරිඋත්තාන මේ අනුසේ කෙලෙස් මේ ඒකට වැඩ පේන්න පටන් ගන්නවා. පේන්න පටන් අර ගන්නකොට ඇති වෙන මේ කැළඹීමට කියන්නේ ධර්මයෙන් ඇති වෙච්ච ධර්මානුකූල කැළඹීමක් කියලා. ධම්මොද්දච්ච කියනවා කියලා පාවිච්චි කරනවා. ධම්මොද්දච්චය කියලා කියන්නේ භාවනාවේ තාම සෝවාන් වෙච්චෙත් නැති භාවනා සාර්ථක වෙච්ච යෝගාවචරයට පමණක් වෙන ලෙඩක්. මේ දුෂ්චරිතයට එන්නේ නැහැ. දුෂිල්ලකට එන්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනාට එන්නේ නැහැ. ඒ නිසා ඒ කියන්නේ වන්දේ ස්ත්‍රීකට එන්නේ නැහැ. දරුවා ප්‍රසූත කරලා පස්සෙත් නැහැ. දරුගබ තියෙනකොටම අවට එන වෙහෙස. තම ප්‍රසූත වේදනාව නෙවෙයි. අන්නේ වේදනාව කො එකක් තමයි ධම්මොද්දච්ච පහණය කියන්නේ. ධම්මොද්දච්ච විග්‍රහිතය කියන්නේ ධම්මොද්දච්චෙන් හිත දැඩිව ගන්නවා. ඒ දැඩිව අරගන්නේ කාරණා 10ක් නිසා ඕබාස ඥාන පීටි පස්සද්දි උප ဋ ාණ නික්ඛන්ති වගේ කියලා සඳහන් කරනවා. ඒ වගේ දස පක්ලේශ කියලා. ඒ දස උපක්ලේශ ආවට පස්සේ ඒ යෝගාවචරය බොහෝ විට මම ආයනෙන් බැලුවොත් මේ ආපු ආලෝකය මමය මාගේය මගේ ආත්මය. මේන ප්‍රීතිය මමයේ මාගේ මගේ ආත්මය මේ සමාධිය මේ උපක්ෂාව මේ සතිය මේ වීරිය මේ අහුවෙනවමයි. ඒක වළක්වන්න ඒක කියලා කියනවා ඒ ඇයි මේ මේ ප්‍රතිපලයක් දෙන්නම ලැබිලා තියෙන්නේ. ඒකට අහු වුණාට පස්සේ ඒ මනුස්සයාට ආයෙත් යන්නේ නැති වෙනවා. ඉතින් ඒක කවදාකවත් සීලෙන් අල්ලන්න බෑ. සමාධියෙන් අල්ලන්න බෑ. ඒක අනිවාර්ය විපස්සනාවේ විතරක් කළ යුතුයි. අපි ගියපාර ධර්මදේශනාදී මතු කරගත්ත අන්න එතනදී අනිශ්චිතව ඉන්න හැටි. ධර්මය නිසා පහළ වෙන හොඳ දෙයකටත් හේතු නොවී ඉන්න නම් මෙනෙහි කිරීම තමයි තියෙන්නේ. එතකොට ප්‍රීතියාව ප්‍රීතිය මෙනෙහි කරා. කනගාටුව කනගාටුව මෙනෙහි කරා. අරමුණ තුනි වුණා තුනි බව මෙනෙහි කරා. ආලෝකේ හිතේ බරගතියක් ආවා කයේ බරගතිය වෙන්නේ. නැත්නම් සහැල්ලුවක් ආවා සහැල්ලුව මෙනෙහි කරා. ආලෝක කඳුරක් ආවා අඳුර මෙනෙහි කරා. අන්නේ මෙනෙහි කරන මෙනෙහි කරනට එතන එතන හොඳ හෝ වේවා නරක හෝ වේවා මේක මමයේ මාගේ මගේ ප්‍රයත්නයක් කියන එක නැතුව ධර්මතාවයකට හිත ගන්න පුළුවන් ගතියක් එනවා. ඒක විතරමයි ඔය ධම්මොග්ගහි ධම්මොද්දච්ච විග්ගහිත මානස ගලවන්න තියෙන එකම කරන්නේ. එනදී මෙනෙහි කිරීම. මේක ඊ ගාවට දෙන්න තියෙන තෑග්ග ගන්න තරම් මේ මාස සුදුසුද කියලා බලන්න කරන පරීක්ෂණය. මේක එන්නෙම වංචනික ස්වරූපේ. ඒක නිසා ධම්මොද්දච්ච භාවනා ක්‍රමයට අනිවාර්යයෙන්ම ගුරුවරයාගේ උපදේශ අවශ්‍යයි. ඉන්නේ නැහැ කියලා කියනවා. එයාට තනිකර හිතෙන් ඇතුළු බැරි වෙලාවත් මේන ප්‍රීතිය මෙනෙහි කළ යුතුයි කියලා ඒ ප්‍රීතිය කවදාකවත් උපදේශයක් දෙන්නේ නැහැ. විශාල විශාල මේක විස්තර ගන්න බැරි විදිහට හැටයක් ලැබුණා කරගෙන ඉන්නකොට මම ඇත්තටම මේ පිළාවේ මම මේ තීරණය කරා මම ප්‍රබලම තමයි. ඒ කියන්නේ කවදාවත් එහෙම ඒක විස්තර කරන්න බෑ. බැරි කවදාවත් කියන්නේ නැති. දුමාගරකට යනවා. පැහැදිලිව මම සෝවාන් වුණා කියලා මම හිතුවා. ඊට පස්සේ මම මොකද කරේ? මට ඒක කියන්නේ කොහොමද කරන්නේ? ඒක මම කියන්නේ. මම මොකද කරේ කියලා කියලා කිසිම කියන්නේ නැහැ. වටින් ගොඩින් ඇවිල්ලා සරණාසයට කියනකොට සරණාසෙන් මොකද කරේ? ඔව් බාහිර කන්නේ කියලා ඕනේ දේවල් කරනකොට ඔබ තමයි කියන මුද්දේම නිදා කරලා දැනලා ඉඳලා ගත්තා. මම කල්පනා කරා අනේ මේ ඇත්තම මගේ ඇත්තදීම කියන්නේ මම කල්පනා මම මෙච්චර මාරුනේ මේ ලබාගත්තේ ශ්‍රම චරු කරන්නේ. ඒක කෙලෙවත් නැහැ. ඒලා මට දැන් යන්නත් හිතයි. ඇත්තම ගියා නම් ඉවරයි. නමුත් මට කොහොම හරි හිතෙනවා මේක යන්නේ නැහැ. මේක මේ ශ්‍රම සම්මත උදව් කරලා අනිවාර්යයෙන් මේ ශ්‍රමනාස්සේ කියන මම කොහොම හරි යන්න පිළි කියලා. දවසක් විතර ගැලක් කරගෙන ඉන්නකොට මට ඒපාරම ශනේතාව මේක උනේ නැහැ කියලා. අනිත් ඇටේ එනවත් එක්කම ඒක පිළි බලනකොට මට තේරෙනවා මොකක් හරි අඩුපාඩුවක් වෙනවා කියලා. ඊට පස්සේ ආයෙත් දවස් තුනේ දෙකකින් විතර ආපහු ඇවිල්ලා වන්දනා කරන පස්සේ කිව්වා ගෝල් ගත්තේ වෙයි. මිසක් දෙයක් තමයි. හැබැයි ඕක කරන්නේ මේ ඕක නෙවෙයි බුද්ධාගම කියන මේකට බොහොම ඇත්තම බොහොම මේ බොහොම කරුණාවෙන් ඉඳලා කතා කරලා මාව කොට ගත්තා. මොකද ඇත්තම අර ඒ වෙලාවේ ගුරුවරයෙක් මම බකිනුනේ නෙවෙයි කියන්නේ මගේ අද කියලා කිව්වා නේද? එතම එළම සෝ. ඊට පස්සේ ඇත්තම ඒ චරිතය ලකපා. ඒ සෝවාන් කියන්නේ සෝ අහං. සෝ අහං ඒ මම. සෝවාන් නනේ සෝ අහං වෙනවා. සංඛාව. නෑ නෑ ඒක ඇත්තටම අනුකම්පා කළ යුතු අවස්ථාවක් මොකද මේ. නෑ ඇත්තටම ගෝලයට නෙවෙයි අනුකම්පා කරන්නේ ගුරුවරයාට අනුකම්පා කළ යුතු අවස්ථාවක්. අද ඉන්න භාවනා ගුරුවරු දිහා බලනකොට විශාලම අනුකම්පා කළ යුතුන ගෝලයෝ විශ්ින් හොඳට කාරණා දැනගෙන ගුරුවරයා බේරන්න ඕන වෙලාවක්. අද තියෙන ක්‍රමයේ හැටියට බලනකොට ආ බෙට පොලේ විකුණන. ඒකෙදි බනින්න තරම් ඒකෙදි ගහන්න තරම් ඒකෙදි හැකියාවක් තියෙන තරම් ආත්ම ශක්තියක් නැති වුණොත් ගෝලයට දොස් කියන දෙයක් නැහැ. මොකද ධම්මොද්දච්චය ඇවිල්ලා එයාට ඒ භෝගේ තියෙනවා. නමුත් ඒකට අර එන යෝජනා ඉෂ්ටිර කරන්න තරම් ඒ ඇත්තට අමනකම වටින්නේ අමනකමක් කියලා කියන්නේ මොකද හොඳ සීලයක් ඇති සමාධියක් ඇති පුද්ගලයා ගැන මේ කතා කරන්නේ. නමුත් එතන වුණත් මේ තියෙන බොරු වල එතන තියෙන ට්‍රැප් එක පුංචි නැහැ. විශේෂයෙන් කියනවනම් අර සාමාන්‍ය සීල නැති කෙනාට වැඩිය මේ අනතුරුදායක තනක් විතර. සමාධිය නැති කෙනාට වැඩිය ඒකයි මම ඊයේත් මතක් කරේ. දුරට මම නැවත මතක් කරනවා. අපි භ්‍රමජාල සූත්‍රයේ දේශනා 30ක් විතර කරලා තියෙනවා. මේ ඊයේ පෙරදා කියනකොට හම්බුණා භ්‍රමජාල සූත්‍රයේ දිෂ්ටි 62කින් 49ක්ම පහළ වෙන්නේ සමාධිය තියෙන මිනිසුන්ට. ඔය සත්‍යය වහපුවාමයි. දිෂ්ටි 13ක් පහළ වෙන්නේ ප්‍රඥාව තියෙන අයට. ප්‍රඥාවයි සද්ධා ප්‍රඥාවයි සමාධිය නැති කෙනට දෘෂ්ටි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා සද්ධාව ඇති වෙගෙන සද්ධාව නෙවෙයි සමාධිය ප්‍රඥාව ඇති වෙනකොට මතක තියාගන්න ඉන්න දැන් එන්නේ එන්නේ මම හිතියට වැඩිය බොහොම සංවේදී තැනක ඉන්නේ වෙනකට වඩා සීලයක් තියෙන්න ඕනේ වෙනකට වඩා සද්ධාවක් තියෙන්න ඕනේ වෙනකට සතියක් තියෙන්න ඕනේ වෙනකට සත්‍යන මිත්‍ර ඇසුරු කරන්න ඕනේ වෙනකට වඩා විවේකයේ හොයන්න ඕනේ වෙනකට වඩා කල්යාණ මිත්‍රට කෙලිම කියන්න ඕනේ හැබැයි කල්යාණ මිත්‍ර නම් කිසිම අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න බෑ හොම්බම උලනවා. වකීසන්ලා උපක්ලේශේ සද්ධාවක් එනවනේ. එනවා. ඉතින් ඒක නිසා එතෙන්දී මේ මේ ළඟදී මම බික්කු බෝධි කරපු ඉන්ටර්ප්‍රිටේෂන් එකක් තියෙන්නේ දෘෂ්ටි 62කින් 49ක්ම එන්නේ අර්පණ සමාධි සහිතයට. සමාධිය නැති කෙනා දෘෂ්ටි ඉන්නේ ප්‍රශ්නයක් ඉන්නේ මොකද හිත හරි පිරිසුදුයි මම අර කිව්ව විදිහට පීතිකම කියලා පරිඋත්ථාන කියලා නැතුණාට පස්සේ මේ හිත පාළු ගයක් වෙනවා. ඕනේ හොරකට ඇවිල්ලා වළම් බෙදිට පුළුවන්. ඉන්න ඕන දෙයක් අල්ලනවා මොකද හිත හරි පිවිතුරුයි. ඒ වෙලාවට කල්යාණ මිත්‍රයෝ නිර්දය විදියට ගන්නවා. පිස්සුද මොන සෝවන්නේ උඹට මේ පිස්සු අනම්මනම් කිව්වා මොකුත් නෑ මරන්න හිතෙනවා. අයියෝ මෙච්චර මේ පණ එපා කියන අයලා අපේ පාරේ ඇවිල්ලා කියලා මේ මිනිස්සු නිකන් හොඳයි කියපන්. එතන ටිකක් දැකලා දෙන්නේ කියලා. ඔය එතකොට ඒ වෙලාවේදී හොඳටම ගොච දාගෙන තියෙන වෙලාව මේ ඇත්තටම තමයි දැනෙනවා සමාජීය ශක්තිය. ඒ වුණාට මේක අගේ කරන්න නැති ගතිය තියා ගන්නකොට ඒක තමයි කියන්නේ මුනිවරු වාගේ නිකන් ගස්කල් වගේ. ඉඳගෙන මේකට ඉනිකරා උදව් කෙරුවේ නැත්නම් අතෙන්දි උදව් කරලා හොඳයි කියුවා කිව්වේ මේ දෙන්නම වැඩි. මම වෙන්න හදනකොට පන්දිසාංශ කිව්වේ මේකයි උබත් බාගට තැම්පිච්ච allele ඕක ගිහිලා කන කන බඩ නරක් වෙනවා කිව්වා. allele සම්පූර්ණයෙන් තම්බගෙන බලයන්. එතකොට කාපේකට හරි නැත්නම් බාගට ගිහිලා කියන්න ගත්තොත් එහෙම හරි බයනකයි. ඉතින් ඒක නිසා මේක මේ මේක එන්නේ ඒ බිස්නස් එකට බහැරුවාට. දැන සාර්ථක වෙච්ච අයට ඒ අටුවාවේ හරියටම ලියලා තියෙනවා දුස්සීලයට එන්නේ භාවනා අසාර්ථක වෙච්ච කෙනාට එන්නේ රෝවන් වෙච්ච කෙනාට එන්නේ භාවනා සාර්ථක වෙගෙන යනකොට සාසනය නොතිබුණොත් කල්යාණ මිත්‍යා නොහිටියොත් මේ පරිසරයේ කට්ටිය නිකන් මේ චීප් පොපියලරිටි එක ලාමක ආතාවට එහි කියන කට්ටිය වුණොත් කට්ටිය තොගේ පිටින් අන්ත પરම්පරාවට යනවා ඥානදන් සන්නාදී විකාරයක් වෙනවා කියන එක ඒ විකාර කියලා කියන්නේ ඒ පිරිසම ඒ පිරිසම නිකන් මේ මේ මේ දිහා මාරු කියලා වැල් જાතියක් තියනලු කැලේ. යනකොට පෑගුණාට පස්සේ උතුරු දකුණ මාරු වෙනවලු. දිහා මාරු වෙලා පෑ බම්මුලාවේ. බම්මුලාවල් කියලා කියනවා. අද කියන භාවනා මධ්‍යස්ථාන සහ ගුරුවරු දිහා බලනකොට පදා ඇත්තට මෙහෙම කියන්න වටින්නේ නැහැ මොකද අපිත් භාවනා මධ්‍යස්ථාන කරන අපිටත් වරදින්න ඉඩ තියෙනවා අපි අනුන් විවේචන කරලා අපි බේරුණා කියලා කිසිම බේරිලක් නැහැ ඔකේ ඕනම වෙලාවේ අපි වැටෙන්න ඉඩ තියෙනවා කියන එක දන්නවනම් අපි වැඩි අඳුර පාන්නේ නැහැ. අපි දන්න ඕනේ අපේ මල්ලේ කිල්ලෝටයක් තියෙනවා. ඒ කිල්ලෝටේ උණු තියෙනවා. කොයි කෙනාගේත් මල්ලේ කිල්ලෝටේ උණු තියෙනවා. සරුවචනාතේ හිටියනම් හරියටම ඉරාද්ද ගාවගෙන කියනවා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජා සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ අහං ජානාමි මම දාන්නේ. ඒක එතකොට වඳින්න හිතෙනවා. ඒව නැත්තම් බැහැ නිසා සුවං විවේචනය අවශ්‍යයි. ඉවසීම අවශ්‍යයි. ඒ වගේම අනුවිචනය කරන්න යනකොට සීමාව දැනගන්න ඕනේ. අනුවිචනය කරනකොට මතු කරගන්න බැරි ධර්මතා. මතු කර ගැනීම නම් අපි නම් පාවිච්චි කරලා අපි පුද්ගල වශයෙන් නෙමෙයි අපි කෙලෙස් වශයෙන් දකිනවා. නමුත් මේ කියන විවේචන බුද්ධිය කිසිම ශාස්ත්‍රූරෙක් දැක්කේ නැහැ. සර්වඥාන්සේ විතරමයි දැක්කේ. ඒකයි සර්වඥාන්සේගේ තියෙන සර්වඥ ගුණය නැත්නම් නෛර්යානික ගුණය. ඒක අපි නිතරම ඇඟ තියාගන්න ඕනේ. ඒක කියන්නේ සාමාන්‍ය වචනෙන් කියනවනම් නියතමානිකයි. කොච්චර උසස් වෙන්න වෙන්න නිහඬවානික වැඩෙනවනම් අසීමිත ඊට ප්‍රස්තාවක් තියෙනවා. ඊට ප්‍රස්තාව කෙලස ගන්න. නෑ අම්පුව මොට්ට අන්තුම මැට්ට ඒත් දැන් දිටි ඥානෙත් නෑ සද්ද ඌට තියෙන්නේ පාන් කීයද කියන එක විතරයි ප්‍රශ්නේ පරිප්පු කරනවා ඌට දික්ක ප්‍රශ්නයක් නෑ දැන් අපි දුස්චරිත කරන මිනිස්සුන්ට හොරගම් කරන මිනිස්සු දික්ටි කියලා වුවත් එන්නේ. රිපිස්ති තෝ මොන දික්ටි මේ කුක්ල පුතිය ගන්න වෙලාව මම බලන්නේ ඉන්නේ කියලා උස්සගෙන ඉන්නේ කියන එකක්. එහෙම එකට දිස්පස්නක් නැහැ. හා? කියන්නේ අපි කියනවා දැන් අපි දික්ටි විදිහට තහවුරු මාත්‍රා කියනවා. කෙනේනේ දික්ටි වලට ග්‍රහණය ස්වභාවයනේ. මේ ග්‍රහණය වෙන්නේ නැති ස්වභාවයක් කියන්නේ මාත්‍රා මාත්‍රා කියන්නේ මේ මට අරගන්න අරගෙන මොන මොකද්ද මොකද සම්පූර්ණ රහත්ෝ සම්පූර්ණ පුත්‍ජන කෙලස් පරිත පුද්ගලයා දෙන්නටම දිච්ච ප්‍රශ්න නෑ. එතනටම රාතනාංශයට ගැළවිච්ච නිසා ප්‍රශ්නේ අරයට ඒක මාතෘකාවක් නෙමෙයි. මොකද දිච්ච නෙමෙයි මනසට තියෙන්නේ මට මේ පාන් කීයද? අද රැයට ගෑණි කන්නේ මොනවද? එච්චරයි. එයාට මේ මේ තණ්හාමාන දිට්ටි ප්‍රශ්නයක් නෑ. මෙතන තියෙන්නේ මේ යෝගාවචරය. යෝගාවචරය අසාර්ථක කෙනාට නෑ. සාර්ථක යෝගාවචරය කියලා එන මේක නිකන් පරි ප්‍රගති පරීක්ෂණයක් එහෙම නැත්නම් අර කියන්නේ ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකකට තෝරාගත්තොත් සොල්දාදුවෙක් එයාට දෙනවා විශේෂ පුහුණුවක් හතුරා දෙන ටික යන්න ඉස්සලා දෙනවා දීලිවල හරියේ නැත්නම් සාමාන්‍ය සෝල්ද කෙනෙකුට පල්ලෙහාට දානවා හරිය ගියොත් රටට වටිනා විශාලම ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකකට දානවා මිනිහා ටීම් එක කැඩෙනවා. ඒ මොකද එයා දෙන්න තියෙන දඬුවම් ටික තියලා තියෙනවා. ඒ වගේම තමයි මේ මග්ගාමග්ග ඥාන දර්ශනයේ විසුද්ධිය දෙන්න ඉස්සරලා මිරුයි කරනවා කපනවා හැත්තෙලනවා පෙති ගන්නවා පෙති ගන්න උඹලා කොනක හරි තියනවාද මේක මගේ කියන ගැතිය එහෙනම් දෙවපන් කොයි වෙලාවක හරි නෑ මමත් නෙවෙයි මගේත් නෙවෙයි ආත්ම නෙවෙයි ආයෙන කලේ ඉතින් නිකන් ගහලා දාන එහවතල එත්ත කම්ම අර මුකුත් නෑ කැත්ත අතවගත්ත මිනිහා වගේ තමයි ඉතින් අපි ඊමීට වැඩි මම ආරාධනා කරන්න යන්නේ නෑ මේ මොකද වෙලාවේ ප්‍රශ්න නිසා මේ ඒක නිසා මේ ධර්ම සාකච්ඡාව සඳහා අපි පැයකමාර කාලයක් ගත කරලා තියෙනවා. ඉතින් අපි මේ ධර්ම සාකච්ඡාවෙන් මතුවෙච්ච යම් කුසල් ශක්තියක් තියෙනවා නම් ඒ කුසල් ශක්තිය මේවට පෙනී නොපෙනී උදව් කරන්නා වූ සියලු දෙනාටමත් නමින් මේ පරිලෝකයේ සියලු දෙනාටමත් අත්පත් වේවා කියන අදහසෙන් අපි මේ පේන පෙනට පින් පැමිණීම සඳහා ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මෙල්බන් පිරිස සඳහා මතක් කරන්න කැමති මේ විදිහට අපි මතු කරගන්න ශක්තිය නිසා අපිට ගත වෙන්නේ වස් කාලයක් ඒ කාලය ඇතුළත කරගෙන යන භාවනා තවදුරටත් ආත්ම ශක්තියකින් ධෛර්යයෙන් යුක්තව කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි මේ විසන්ති කරන අතර අපි බලාපොරොත්තු වෙනවා මේ ගාථා සජ්ජායනා. සර්වං සරණයි. Mm-hmm. අනුමෝදන්තු සර්ව සම්පatti සිද්ධියා ඉතාවතාජනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉතාවතාජනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරමං ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතාං ඥාතයෝ ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතාං ඥාතයෝ ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතාං ඥාතයෝ මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු නිබ්බාන පත්‍තිය මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සරණං සමාගමෝ හෝතු යාවනිපාතපත්ත්‍ය නිමිනා පුඤ්ඤ කම්මේන මාමි පාද සමාගමෝ සරණං සමාගමෝ හෝතු යාවනිපාතපත්ත්‍ය